ඒට ඉස්සර වෙලා බහුකාර්ය ධර්ම වැඩි යුතු ධර්ම, ආත්පසින් දත යුතු ධර්ම දන්නේ නැති කෙනෙකුට මේ ප්‍රහාණය කළ යුතු ධර්ම තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ මූලික මූලික සුදුසුකම් අවශ්‍යතා එනතම් පිටිය සකස් කිරීම කරලා ක්‍රමයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම විස්තර කරනවා. ඉතින් ඒක මේ ආත්පසින් දත යුතු ආහාර දැක්කට පස්සේ ඕග හතරක් විදිහට නැත්නම් සැඬ වතුරු හතරක් දිය සුලා හතරක් විදිහට පේනවා. ඉතින් මේ දේවල් දන්නේ නැතුව දිහට බහපු කෙනා ගසාගෙන යනවා කොහේ යනවද හොයන්න බෑ. ඉතින් ඒ විදිහට පවතින ඕග නැත්නම් සැඬ ඡණ්ඩ වතුරු හතරක් සඳහන් කරලා තියෙනවා කාම ඕග භව ඕග දිඨි ඕග අවිජ්ජා ඕග කියලා. මේ කාමේ නැමැති සැඬ වතුරක් තියෙනවා. ඒකට අහුවෙච්චාම ඇත්තටම 100ට වැඩි ගාණක් කාමෝගේ තමයි ගත යුතු කරන්නේ. ඒත් අපි කියනවා ආගමක් ධර්මයක් නැති අය කියලා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ආගම ධර්මයකට පෙළඹුණාට පස්සේ එයත් පෙළඹිච්ච පමණින් බේරෙන්නේ එයාට මේ කාමෝගේ නැතුණාට භවෝගයට අහු වෙනවා. යම් කිසි කෙනෙක් ඒ භවෝගේ වශයෙන් තියෙන මේ රූප ලෝකයට බැඳීම් සහ අරූප ලෝකයට බැඳීම් වතින් සඳහන් කරන මේ දේ තේරුම් අරගත්තොත් පට බේරලා තේරුම් අරගත්තොත් නැත්නම් ඉවසීමෙන් කටයුතු කෙරුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් වෙලා මේ කාමෝග භවවලට ආවුනෙත් අපි ළඟ මුල් බහගත්ත දික්ටි වගේක් තියෙනවා ඒවා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කෙනෙක්ගේ තියෙන රුචි අරුචිකම් කෙනෙක් ළඟ තියෙන අගයන් ආඩම්බරයන් කෙනෙක් ළඟ තියෙන ඇබ්බැහි කෙනෙක්ගේ තියෙන කර්ම කර්මානුරූපව ලැබිච්ච ඒ උපනිෂේ සම්පatti. ඉතින් මේ නිසා අපි දන්නේ මේකයි හරි දිට්ඨිය කියලා අපි අල්ලාගෙන ඉන්නවා. ඉතින් ඒකත් ඒ පුද්ගලයාට සත්‍ය මොහා කරනවා විමුක්තිය මොහා කරනවා ඒක හරි අමාරුයි පෙන්ලා දෙන්න. ඒ මොකද දිට්ඨි මට්ටමටපත් වෙනකොට ඒක ඇටුවම් බහලා ඉවරයි. ඒක පිට කර වෙලා තියෙන්නේ. ඒක ගලවන්න බෑ. ඉතින් ඒක නිසා සර්වජන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දෙයක් මෙහෙම ඝන බහල වෙනකොට මෝරනකොට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තමයි මෝරන්නේ. සංඥා මට්ටමේ තියෙනකොට සාමාන්‍ය වේදිකට දාලා සනිප කරගන්න පුළුවන්. කීයදයක ඕතන සීන සංඥාවක් ඔක නිත්‍ය සංඥාවක් කරුණා කරලා මේක හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවට දාලා බලන්න නැත්තම් මේක අනර්ථකර ඵල ගොඩක් කරගෙන දෙනවා. අපි හිතන්නේම නිත්‍ය සංඥාවේ නමුත් පුළු පුළුවන් වෙලාවේ මේ කිව්වට අදහලා අනිත්‍ය සංඥාට දාලා බලන්න කියලා. ඒක ලේසි මට්ටමක් කියලා හිතනවා ඒක කිව්වට ලේසි වුණාට ලේසි නෑ. නමුත් මේ තුනෙන් ලේසි මේක. ඊටසේ චිත්ත මට්ටමට ආවට පස්සේ ආරිට වැඩිය දැඩි කරගෙන ඉන්නව කවුරු කිව්වත් මොන જાති කිව්වත් මම්මගේ හිත වෙනස් කරගන්නේ නෑ කියලා අපි යම් යම් දේවල් වලට ඔලොමල වෙනවා. එයාට කෙනෙක් අනු උපදේශයක් දුන්නත් විකල්පයක් දුන්නත් දැඩි මත දහරි කොහොමඩක්වත් අයින් කරන්න බෑ. ඒතකොට අපි කියනවා ප්‍රශ්නේ චිත්ත මට්ටමට නැගලයි කියලා. ඒකත් සංසාරේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට ඇටුවම් බැහුවට බැස්සට පස්සේ තමයි දිට්ඨි මට්ටමට යන්නේ. ඒ චිත්ත මට්ටමට ගියා ගියාම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට පුළුවන් එයාට ගෙන්නගෙන පෙන්නලා තමන්නා යද්දි ප්‍රාතිහාර්ය පාලා විවිධ ක්‍රම වලින් චිත්ත මට්ටමට කඩන්න දික්ටි මට්ටමට ගියාම බුදුන්ටවත් කඩන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒ මයට අත තියන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ ඕඝ දික්ටි මට්ටමට ගිහිල්ලා තියෙනවා නම් නැත්තම් දික්ටි ඕඝ දික්ටි ආසව දික්ටි යෝග මට්ටමට වෙලා තියෙනවා නම් බුදු කෙනෙක් පහළ වුණත් එයා බුදු කාමරට යන්නේ නැහැ. ධර්මය වුණත් ධර්මය කියලා බාරගන්නේ නේ. සංඝයා දැක්කත් පිළිගන්නේ සීලයක් අදහන්නේ නැහැ. ඉතින් ඒක කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන වෙහෙසටපත් වෙන්නේ අපි තමයි මෝඩකමට සංඥා තියෙන කටියටත් බණ කියන්න යනවා, චිත්ත තියෙන කටියටත් බණ කියන්න යනවා, දිට්ඨි තියෙන කටත් බණ කියන්න යනවා. මේ දිට්ඨි මට්ටමට ගිය කෙනා කලේ මුණින් ආපු කලයක් වගේ කොච්චර වැක්කිරුවත් ඒක පිරෙන්නේ නැහැ. ඒක නිසා දිට්ඨි මට්ටමටපත් වීම බුද්ධෝත්පාද කාලයක ඉර පායලා තීදි කාමරයට වෙලා ජනෙල් කවුළු වහගෙන අන්ධකාරය ගත කරන අය වගේ හරි අමාරුයි. ඉතින් ඒ දික්ටි මට්ටමට යන කෙනා ගලවන්නත් ඔය කබලින්කාර ආහාර දැනගත්තට ස්පර්ශ ආහාර දැනගත්තට බෑ. එයා මනෝ සංචේතන ආහාරට වලට යනකම් අපි මේ ඉදිරියට තල්ලු කරන්නේ චේතනා වශයෙන් බවත් බලවත් පුරුෂයෝ දෙන්නෙක් දවස් ගාණක් පැහැලහිච්ච පැහිච්ච පිච්චිච්ච ගිනි අඟුරු වලකට දුර්ල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ අපේ චේතනාවල් අනිවාර්යයෙන්ම අපි නරකට නපුරට ඇදගෙන යන බව තේරුම් ගත්තා නම් එයාට කියන්න පුළුවන් එයා මේ දිට්ටි ඕඝය නැත්තම් දිට්ටි ආසවය දිට්ටි යෝගය යාන්තම් තේරුම් ගන්න කැමති. ඒකට එයා තවදුරටත් මේ චේතනාව විශ්සර කරන්න යන්නේ කටමැත දොඩවන්න යන්නේ නැහැ. තේරුම් ගන්න මම මෙතෙක් ආවේ මගේම තනි මතේට එහෙම නැත්නම් චේතනාවට. නමුත් ඒක අනිවාර්යයෙන්ම සුබඵලගෙන දෙන එකක් නෙවෙයි. ඒක ඒකේ අනිත් පැත්ත. නරක එකක් කියලා තේරුම් ගත්තට පස්සේ එයාට තේරෙනවා මේ දික්ටි මේ තරම් ඝන බහල වෙන්න, දික්ටි මේ තරම් මුල් බහින්න අපේ නොදැනීම, අවිද්‍යාව, වලමලකම කොච්චර බලපානවද කියලා ඒ දික්ටි ඕඝ අවිද්‍යාව ඕඝ ළඟ ළඟ ගෙත්තම් වෙලා තියෙන්නේ. ඒක සමහර ආචාර්යවරු මේ මනෝ සංචේතනා සහ විඥාන ආහාරත් එක්ක පිළිවෙලින් දිත්‍යාසවතා නැත්නම් දිත්‍ති ඕගය සහ අවිජ්ජාෝග සම්බන්ධ කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ධර්මයේ ගැඹුරු පැත්තක්. ඒ වැඩේ ඔක්කොමලා දැනගෙන තියෙන්න ඕනද නිවන් දකින්න? එහෙම නැත්නම් ඒක බුදුහාමුදුරන්ට විතරක් විශේෂ ගෝචර දෙයක්ද? ආතන් වහන්සේලාට විශේෂෝචර දෙයක්ද නැත්නම් අපි වගේ නිකන් මේ හුදි ජනතාවට විශේෂෝචර වෙනවද කියලා බැලුවොත් සමහරෙකුට විශේෂෝචර වෙනවා. සමහරෙකුට මේක දිරව ගන්න බැරි නිසා භාවනාවට බය වෙන්නත් ඉඩ තියෙනවා. ඔක ඔච්චරම ගැඹුරු නම් කොහොමදයි මේක තේරුම් ගන්න කියලා. නමුත් ඒ යම් කිසි කෙනෙක් ඒ සති ආදී ධර්ම වඩාන යනකොට නිසි කලවයසට එනකොට නිසි ප්‍රමාණයට භාවනා මෝරනකොට ඒගොල්ලන්ට දැන් නොතේරිච්ච දේ එදාට තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම කෙනාට දැන් සූත්‍රමේ වශයෙන් ලාවට තේරෙනවා. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් ආ මේ පැත්තට හිතුවොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. කවදා හෝ භාවනා සතර තත්පත්ඨාන ආදී වැඩිගෙන යනකොට දවසක එතෙන්ට එනවා. දැන් අද ඉන්නවනම් යම් කිසි කෙනෙක් තේරෙන කෙනෙක් එයත් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔහම හැපි හැපි ගිහිලා නැවත නැවතත් කරලා ඒ කියනකොට තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එනවා. ඒ නිසා මේ වගේ සබාවක ඒ තුන් ආකාරයෙන්ම කට්ටිය ඉන්නවා. සමහර ඇත්තන්ට ඉස්සලාම ඇහෙන වෙලාව මේක. සමහර කෙනෙකුට කලින් ඇහිලා තියෙනවා ඒක පොඩ්ඩක් පටලවිලි බේරිලා පාර ඉර ඇඳෙන වෙලාව. එයාට හිතනවා දැන් නම් මේක කරලා බලන්න ඕනේ. තව සමහරකට කරලා බලලා තේනවා අනේ මේක මට තේරලා තිබුණා. ඒක නෙමෙයි කියන්න කියලා. ඉතින් ඒ නිසා මෙවැනි ධර්ම දේශනාවක ඔක්කොටම සමාන ඵල සමාන තේරුමක් එයි කියලා හිතන්න අමාරුයි. ඒත් එහෙම කියලා අතාරින්න නරකයි. එහෙම කියලා අතාරින්න නැතුව අපි නැවත නැවතත් යොදවලා ඉන්නකොට ඒ කලවයස ආවට පස්සේ එහෙම නැත්නම් මෙහෙරිම ආවට පස්සේ තේරෙනවා ඒ නිසා මේ දිට්ඨි ආෝඝයත් අවිජ්ජා ඕඝයත් කියන මේ දෙක සාමාන්‍ය බාලාංශ පන්ති වල තේරෙන්නේ නැහැ. ඒකේ නා දැනටම සතිය වඩලා තියෙනවා. ඒ සතිය වඩලා එයා තමන්ගේ මූල කර්මස්ථානයේ ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ අතිසූක්ෂම අවස්ථාව කියන අරමුණ ගෙවන් වෙන හැටි. නැත්නම් රූපී වශයෙන් පේන ගොරෝසු අරමුණ මු르දු වෙලා, සියුම් වෙලා අතිසූක්ෂම මට්ටමට ගිහිල්ලා අරූපී මට්ටමට යන්න පුළුවන් මට්ටමට දැකලා මේ තුනටම බය වෙන්නෙත් නැතුව මේ තුනටම මෝරච්ච මුණ මනතකින් මුණ දෙන්න පුළුවන් තරම් උපේක්ෂාවක් තියෙන කෙනාට මේ මනෝ සංචේතන ආහාරය ඒ වගේම දිත්තාසව නැත්නම් දිට්ඨි ඕගය දල වශයෙන් තේරුම් කළ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විඥාණය කොහොමද අවිද්‍යාව බෝ කරන්නේ? අවිද්‍යා පදනමක මිස විඥාන චිත්‍රපටිය පෙන්වන්න බෑ. විඥාන චිත්‍රපටිය පෙන්වන්න අනිවාර්යයෙන්ම ශාලාව අන්ධකාර කරගන්න ඕන. අවිද්‍යාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ විද්‍යා ශාලාවේ තියෙන අන්ධකාරයත් පෙන්වන චිත්‍රපටියත් දෙක අතර තියෙන සම්බන්ධතාවය වගේ මේ අවිද්‍යාව නැතුව විඥාණයට ඉන්න බෑ. ඒ අවිද්‍යාව සහ විඥාන අතර තියෙන මැදහත් වෙන අවිජ්ජපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන මැදිහත් වෙන සංස්කාරට තමයි මේ මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. එයා ඇති කරන්නේ දිඨාසව විඥාණය ඇති කරන්නේ අවිජ්ජාසව නැත්නම් අවිජ්ජා ඕඝ, දිට්ටි ඕඝ. ඒක නිසා අර මට්ටමට භාවනා කරපු කෙනා කොයි මට්ටමටද කාමයේ අතහැරලා කාම සංඥාව දැකලා කාම සංඥාව අතරින් රූපය අරගෙන රූපයත් රූප සංඥා කරලා ඒකත් අතහැරපු කෙනාට ඊට යට තට්ටුවේ තියෙන අඩියම තියෙන මේ හොර මුලක ඉන්න ප්‍රධාන හොරු ටික වගේ හොරු නායකයෝ ටික වගේ පේන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ස්වභාවයෙන් සුදු ඇඳගත්ත, ටයිකෝට් දාගත්ත හොඳ මහතුරු. ඒ එක්කෙනෙක්ක් අද්දාක තොරකමක් කරලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ බරපතල විදියට හොරකම් කරන්න ඔපිනියන් දීප එක විතරයි. ඒ නිසා ඒ කෙනෙක් ඇල්ලුවාට ඇදලා ගත්තට එයා බොහොම නම්බුකාර රස්සාවක් කරන හොඳට පවුලක් කරන වැදගත් මහත්තයෙක්. හැබැයි මනුස්සයෙක් කරන්නේම ඒ යටි කූට් වැඩවලට ඔපිනියන් දෙනවා කවුද ඔපිනියන් දෙන්නේ කියලාවත් ඒ ඔපිනියන් එක ක්‍රියාවටපත් කරන එක දන්නේ නැහැ. ඒ නිසා මෙයා ඇදලා ගන්නත් ලේසි නෑ. මොකද යා ඉන්නේ බොහොම ස්ථාවර ආර්ථිකයක් තියෙන, ස්ථාවර සමාජ මට්ටමක් තියෙන, ස්ථාවර දේශපාලන බලයක් තියෙන බරපතල තැනක. නමුත් අර පුංචි පුංචියෙන් අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන එනකොට කවදා හෝ ඒ රාජ පරීක්ෂක දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවක හිතනවා මේ මනුස්සයා වෙන්න තියෙනවා මේ මනුස්සයා එළියට ගන්න පවතන නීතිය ඇටියට කරන්න බෑ. මොකද එයා කවදාවත් හොරකමක් කරලා නැහැ. ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් පොලිසිය දන්නවා මේ මනුස්සයා ගහන්න බණ්ඩ අයිතියක් නැහැ. මොකද ගෙන්නලා ප්‍රශ්න කරන්න අයිතියක් පොලිසියේ තියෙන විධායක ශක්තිය. ගෙන්නලා ප්‍රශ්න කරන්න. එයා ප්‍රශ්න කරනකොට දෙන්න හරියක් දෙන්නේ මම නිවැරදිකාරයා. මම රස්සාව කරගන්න දෙන්නේ නැහැ. මම මේ දරුවොත් එක්ක ඉඳදී ඇදගෙන අවිල්ල මොනවද මේ කරන්නේ? කියලා තාම තදින් ක්‍රියාත්මක වෙනවා. නිසා පොලිසිය එක දෙක දෙනවා ප්‍රශ්න උත්තර. මේ දවසේ අහවල් කෙනා අඳුනනද ඔව්. ඒ කෙනාට මොනවද උපදේශයක් දීලා මතක තියනවද? දැන් මම දීලා නැහැ. ආයෙන ආරයට එන්න යනවා සාකච්ඡා. එහෙනම් මේ කියන්නේ? මේ කියන්නේ හම්බුණා කියලා. මේ කියන්නේ උපදෙස් දුන්නේ නැහැ කියලා. මං හම්බෙලා තියෙනවා මට ඒ වෙලාව මතක නැති වුණා. උපදේශයක් දීලා තියෙනවා තමයි මම මේ කිව්වේ මේ අහවල් දෙන්නේ. මං ඔය හොරකම් කරලා නැහැ. ඒතර මේ අහවල් කෙනා දන්නේ නැහැ. ඉතින් එයාට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් එයාට එන්න කියලා අහන්න බෑ. එක එක සාක්ෂි දෙනකොට මේ මනෝ සංචේතනාවල තියෙන නැත්නම් මේ සංස්කාරවල තියෙන කට්ට කෛරාටික වෙට්ට පිත්තල ගතිය අල්ල ගන්නවයි කියන එක සාමාන්‍ය පොලිසියට කරන්නත් බෑ. ඒ වගේම සාමාන්‍ය එදිනදා හොරකම් කරන කණ්ඩායම ඇල්ලුවාට මේ මැද සාරේ මේ ඔපිනියන් දෙන මොලේ අල්ලන්නත් බෑ. ඒ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට පස්සේ මේ කෙනා උසාවියට ගන්නවා කියන එකත් ලේසි නෑ. මොකද මේකට හරි දේශපාලන බලවත්තු ආර්ථික බලවත්තු සමාජ බලවත්තු යෝගේ මර කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒකට තියෙන පොලිසියට සහ රහස්සොත්තු සේවාවට විශේෂ බලතල අවශ්‍යයි. සැක කරන කෙනෙක් දේශපාලනඥයන්ගෙන් බේරලා උසාවියට ගෙනලා හරස් ප්‍රශ්න අහන. ඉතින් මේ වගේ බරපතල කාරණාවක් සිද්ධ වෙනවා සතිය හරහා එහෙම නැත්නම් සුපතිත්ථිත සතිය හරහා යෝගාචරයා මතුවෙන මතුවෙන නීවරණයක් එයත් එක්ක හැසිරෙන්නට දැනගන්න කොයි නීවරණ තිබුණත් තමගේ මූල කර්මස්ථාන ඉස්සරහට ගන්නට දැනගන්න දැනගෙන මූල කර්මස්ථානයත් ගෙවන් වෙනකන් මූල කර්මස්ථානයත් නොදැනී තැනට යනකන් ඒක සාමාන්‍ය gedara යන්නේන පාර වගේ තියෙන්න ඕනේ. ඒක මේ දවල්ට කරනවා රැයට කරනවා වගේ සිද්ධියක් වෙන්න ඕනේ. උනාට පස්සේ තේනවා මේ නීවරණාවත් ඒක නැතිලා යනවා. මූල කර්මස්ථානාවත් ඒක නැතිලා යනවා. මැදි ඉඳලා ගියාට පස්සේ එහෙම නැත්නම් මේ අරමුණු ඇතිත් තත්ත්වයෝ අරමුණු නැති තත්ත්වයෝ ඇත්තේත් නැත්තේත් නැති තත්ත්වය ආවට පස්සේ දැන් යෝගාවචරයට සිද්ධ වෙනවා අර අනුසේ මට්ටමේ කෙලෙස් ආසව මට්ටමේ කෙලෙස් අඳුරගන්න ඒක මේ වීතිකම කෙලෙස් අඳුර ගන්නවා වගේ පරිඋත්ථාන භූමිය අඳුර ගන්නවා වගේ ලේසි නෑ මොකද හරිම වංචනිකයි ඒ මහවරා ලෝක රටේ ඉන්න සමහර වෙලාවට අධිකරණ ඇමතිවර වෙන්න ඉඩ තියෙනවා. පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා. ඔය ප්‍රධාන හොර කණ්ඩායම් වල ප්‍රධාන නායකයෝ විශාල රාජ්‍ය බලතල සහිතයි. ඒ කෙනෙක්ට සැක කරන්නවත් වෙන කෙනෙකුට අයිතියක් නැහැ. අන්න එවැනි බරපතල දෙයක් මේ බුදුචාන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ මේ මනෝ සංචේතන අඳුර ගන්නවා කියනකොට. එහෙම නැත්නම් මේ විඥානයේ තියෙන මායාකාරී ගතිය. යව කරන මායා දැන් අද දවස්වල දවසේ කියන ප්‍රශ්න වලත් කියුණා මම මට මේ හිතවිලි එනකොට මට මේ ප්‍රශ්න එනකොට මම මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවයි කියලා ඔය හිතන්නේ විඥාණය ඔය තේරුම් ගන්න ඕන වෙලා හිතනයි කියලා හිතනවාද මේ ගේම කවර් කරගන්න එයා දාන ලණුවක් මේක අනිත්‍යයි කියලා මේක දුකයි කියලා අනාත්මයි කියලා මේ විඥානය කචකච ගෑවට විඥානේ කැමැති වේද මම අනිත්‍යයි කියලා කියන්නේ. මම දුකයි මෙව තමයි විචින්තාමය ඥාන කියන්නේ. නිසා කවදා හෝ අනිත්‍යත්‍ය අනිත්‍ය අනිත්‍ය භාවයේ හරහා පේන්න හරිනවා මිසක මේ විඥානයේ දෙන අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ බුදුහාමුදුරෝ කියන්නේ. විඥානයේ මේ මේක අනිත් මේක අනිත්‍යයි මේක දුකයි කිය කිව්වට ඒ විඥානය දෙන්නේ Tamange තියෙන කට්ට කයිරාටිකම වහගන්න දෙන ලණුවක් මිස නියම වැටෙන දුක විඥාණය දෙන ලණුවක් නෙවෙයි. මට නම් ආත්මයක් නැහැ මම අනාත්මයි කියලා අපි මේ කටමැද දෙඩුවට ඒක විඥාණයාගේ සීනි බෝලයක් විතරයි. ප්‍රෝඩාවක් විතරයි. ඉතින් කවදද යෝගාවචරය තේරුම් ගන්නෙ? මේ භාවනා කරන ඉන්නකොට විඥාණය අතෝරක් නැතුව අපිට ගොරු ගොඩ පෙර ගොරුකම් දෙනවා. උපදෙස් දෙනවා. යෝගාවචරය හේතුත් මට කවදාකවත් නැතුව භාවනාවෙන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටුණා කියලා සන්තෝෂ වෙන්නේ විඥාණයම තමයි. හොරා ගැම්මයි පේන ඇහිල්ලක් තියෙන්නේ. ඒ නිසා ඒ සන්තෝෂය අපිට වැඩක් නෑ. අපි ඒදීදී පහර දෙන්න ඕනේ. ඒක Tamanට දිරවන කම්ම, වැටහෙන කම්ම, සාක්ෂාත් වෙන කම්ම ලක්ෂ කෝටි වාරයක් එකම දේ වෙන්න ආරනකොට තමයි මේ මනෝ සංචේතනවල සහ මේ විඥාණයේ තියෙන මේ ෂාටප කපට ගතිය සහ පැහැදිලිවම වෙන් කරලා පෙන්ලා දෙන්න පුළුවන් තැන තමයි හොරාගේ අම්මයන් පේන ආනෙක් ගැන. හැම ගමකම හොරෙක් ඉන්නවා. හුඟක් වෙලාවට පේන කියන දේවාලේ ඉන්න කපු අම්මන්ඩි හොරාගේ අම්මා. ඉතින් මිනිස්සු බඩු නැති වෙච්චාම පඳුරු පාක උඩන් අරන් ගිහිල්ලා දෙයියන්ට යාතිකා කරලා අර අම්මට ආවේශ කරවලා අහනවා නේ මගේ අහවල් දෙය නැති වුණා මේ නැති. ඉතින් අම්මා හරියටම කියයිද මගේ පුතා ගෙනාවා මේ කෑල්ලක් කාලා තමයි මම මේ කෝවිලා ඉඳන් ආවේ කියලා. අම්මා කියන දේ කොයි එකද කියන එක කොහොමද ඇත්ත වසංගන්නේ කියන එක ඒ සාමාන්‍ය උපමාවක් තමයි හොරා ගැම්මෙන් පේනනවා. ඒක අපේ විඥාණයෙන් ඇහුවොත් මේක අනිත්‍යද එහෙනම් කියයි. <laughs> එහෙනම් එහෙනම් ඔව් ඔව් විඥාණය මේ මේ රූපත් අනිත්‍යයි කියයි දුකයි කියයි අනාත්මයි කියයි මේක අර හොරාගේ අම්මගේ වගේ. එතකොට අපි මේක කොහොමද සාක්ෂාත් කරන්නේ? මේ විඥාණය දෙන ලනුවක්ද එහෙම නැත්නම් Tamanට වැටෙන අනිත්‍යතාවයද එහෙම නැත්නම් පටබැඳි අනිත්‍යයද දුක්ඛතාවයද එහෙම තමයි පටබැඳි දුකක්ද අනාත්මතාවයද නැත්නම් පටබැඳි අනාත්මයද කියලා බුදුරජාණන් වහන්සේවත් ඒ වගකීම ගන්නෑ ඉතින් අපි බොහොම ඉක්මනට කියනවා අහ් බොහොම ඉක්මනට මට උදේවය වැටුණා බොහොම ඉක්මනට මට අනිච්චන් දුක්ඛන් වැටුණා බොහොම ඉක්මනට මට මේ ඇති හැටි වැටුණයි කියලා මේ කියන හැම දෙයක්ම විඥානයේ විසින්දෙන ගොඩ පෙරකොරුකක්. කුඥානයේ විසින්දෙන ලනු. මෙව්වට අභියෝග කරන්න පුළුවන් නම් මේ විඥානයේ පෙන්නන මේ අනිත්‍ය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒක හරියකනම් නියම අනිත්‍යතාවයනේ එයා පෙන්නයි මේ කවුරුත් පෙරකොරුකම් කරන්න ඕන ගමන් නැහැ. කවුරුත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන ගමක් නැහැ. කවුරුත් ඇවිල්ලා ජැක් ගහන්න ඕන ගමක් නැහැ. ඉතින් යෝගාවචරයට මෙන්න මේ ස්වාධීන මතය සාක්ෂාත් කරන මතය අස්පනා පිට එනකන් පුදුමාකාර හදිස්සියක් තියෙනවා. ඒ නිසා විඥානේ කියපු ගමන් ඔක බලපංකො අනිත්‍යක් විදියට කියලා ඔව් ඔව් කියලා තමන්ම තමන්ට ලකුණු දාගෙන තමන්ම තමන් පාස් වෙනවා. කවුරක් කර රැවටෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිවම කියන්න පුළුවන් මේ කාලේ වෙනකොට භාවනා ලෝකේ අන්නේම හදිස්සි අනිත්‍ය අවබෝධ කරගන්නට හදිස්සි දුක අවබෝධ කරගන්න ඕන කට්ටියට ඒ නම්බුනාම දෙන ගුරුවරු වගේකුත් ඉන්නවා. මේ ක්ෂණික ඉන්දියාප්ප වගේ, ක්ෂණික පොල් කිරි වගේ ඉක්මනට හදලා තියෙනවා මාකට් එකේ ගත්ත ගමන් ගිහිල්ලා තම්බගෙන කන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් කැමති. අයි හද්ද ඊයේ නෙමේ තටම තටම ඉඳගෙන නෑ යවකිනට වැඩි මේ ක්ෂණික ඉන්දියාප්ප ටිකක් ගෙනලා තම්බලා කපනවා. ලේසිනේ. ක්ෂණික පොල් කිරි ටිකක් ගත්තාම ලේසිනේ. ඉතින් හරියට තියෙනවා වෙලද පොලේ. ඒ කට්ටිය කියනවා හිත භාවනකට වාඩි වෙච්ච ගමන් කියන අපෝ මට හොඳට අනිත්‍ය තේරෙනවා. ඔයාලට තේරෙන්නේ නැද්ද? එන්නකො මයි ගාට අපේ ගුරුවරට ගාට මෙන්න කියලා දෙනවා. ඒක දිහා බලනකොට පේනවා මේ ਸਰුවචන් වහන්සේ මේ ගම්භීර කියපු මේ ධර්මය මේ සරල කරගන්න ගිහිල්ලා ඇත්තටම අහිංසකයි මිනිස්සු. ඇත්තටම අහිංසකයි කරන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලොන්ට ලණු කන පිළිස වැඩි වෙනකොට ගුරත් ලණුව කනවා. අනුගාමිකව වැඩි වෙනකොට ගුරා අඳිනවා. ඒ නිසා ඒ ගුරා වර්ධි කරනකොට අනුගාමිකව 150ක් වගේ කියන්න ඕනේ. නමුත් මේකේ තියෙන ගැඹිරත්වයේ දකින්නකොට තියෙනවා මේ අපි මේ හිමීට හිමීට ඒකම නැවත නැවත අත්දැකීමෙන් ඒකම නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරමින් යන ගමනේ ගමන් වේගය හරි අඩුයි. හැබැයි අපි රැවටෙන්නේ නැහැ. ඒක හරියට අර ඉබ්බයි හාවයි දෙන්නගේ තනගේ වගේ. ඒක හැමදාම හාව ඇවිල්ලා ඉබ්බට වෙට්ටුවක් දාලා කියනවා මොකද්ද මචං දුවලා අපි රේස් එකක් තියමුකෝ නිකම්ම නිකම් බෝ ගලක් ගලක් කැටරලා ඉන්නේ තිබ්බා කියනවා නෑ ඕනේ නෑ මං ওই ගලක් කැටරලා ඉන්න කියලා අනිත් දවසෙත් කියනවා ඉතින් අන්තිමට කියනවා ඉතින් බේරන්න බැරි වෙන තැන අපි තරඟට ඉදිරිපත් වෙමු කියලා ඉදිරිපත් වෙච්ච දවසේ ලොස් කැලේ ඉන්න සත්තු ඔක්කොටම කියන ඕම් බලපන් අද දෙනවා මං වැඩේ කියලා හාව තමයි පෝස්ටර් ගහන්නේ ලවුඩ් ස්පීකර් ගෙනලා බඳින්නේ විනිශ්චයකාරවරුපත් කරන්නේ ජය කනුව හදන්නේ මොකද එයා දන්නවා ෂුවර් නේ ඉතින් ඉබ්බත් එක දිනලා දුවන එක දුවලා දිනන එක ඉතින් ඒ නිසා ඕන ඩෝගල ඔන්නේමා ගෙට් සෙට් කියනකොටම ඉබ්බ පනිනවා ඉබ්බ යන්න හදනවා වනු ගගා එකක් දෙකක් හාවා පිම්මක් පැනපු ගමන් දැන් ජය කනුව දිහා තරංගයක් නැතුව හාවා ගියාට කිසි ගේමක් නැහැ නේ ඒ නිසා ආව හිතනවා දැන් ඉබ්බව කිට්ටු කරන ඇවිල්ලා ටයිටයි ඉඳලා දෙන්නම් ගේමක් කියලා එතකන් ගිහලා පොඩ්ඩක් පඳුරක් අයින බුදිය ගන්න. ඌට නිින්ද ගියාට පස්සේ ඉබ්බ ගනු කාලා වනු කාලා ගිහිල්ලා ඉබ්බට ගෝතාව ඇහෙනකොටයි අයි කොයියට ඇහැරලා බලනකොට පරාදා. ඒ හදිස්සි අනිත්‍ය අඳුර ගන්න කට්ටියත් හදිස්සි දුක අඳුර ගන්න කට්ටියත් හදිසි අනාත්මේ තේරුම් ගන්න කට්ටියත් බලන්න කතා කරපු ගමන් පටන් අරගන්නේ මට පංචස්කන්ධය අනිත්‍ය තේරුණා මට පංචස්කන්ධයේ දුක තේරුණා. මට පංච ඒකට නිකන් පිළිණු ගඳක් එනවා වචනවලත්. මොකද්ද පිරිච් මේ පිරුණු ගඳක්. මේ මොනවත් එක්කද මේ කතා කරන්නේ මේ විඥානේ දෙන ලනු ඒක කාලා හිතනවා මට තේරුණා කියලා. ඇත්තටම කියනවා නම් තේරුණා නම් කතා කරන්නේ නැහැ. ඒ තරම් අමාරුයි මේක කියලා දෙන්න. තේරිච්ච එක කියනවා උඹත් කරපන් තේරෙනවා හොඳයි උනන්දු වෙලා දිගට කරගෙන යන්න. ඒකට මම ඉතින් අසං කරන්න ඕනේ නෑ ওই සහතිකේට ඔය තියාගෙන කරගෙන යන්න. ඉතින් යාට ඕන වෙලා තියෙන කාර ලව අසං කරවගෙන ඒ කොඩි දාන්න මිසක්කා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තීරුම් ගරගෙන නෙවෙයි නටන්නේ. ඒකේ තරම් ගැඹුරුයි. මේක ගැඹුරුයි. එදාට යාතුළු විශාල පරිණාමයක් සිද්ධ වෙලා විච්ච පරිණාමය, විච්ච ඉතිහාසය ඉරහඳ වගේ පැහැදිලි. මට ඉස්සර තිබුණේ මේ දිඨි ඕඝ නැත්තම් දිට්ටි යෝග දිට්ටි ආසව කියනකොට ඊට තේරෙනවා මට තිබුණ ඉස්සර නිකන් කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය විතරයි. හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා මේක සීල රැක ගන්න ඇති. නැත්නම් අපි හිල් රකින්නේ නමුත් මේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය කියන මේ ප්‍රාථමික පන්තියේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච එකනා අනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ සීලක ඉඳලා පොඩ්ඩක් සමත භාවනාව සමාධි භාවනාව කරන්න ඕනේ කියනකොට එයාට සීල මට්ටමින් එහාට ගිය සමාධි ශික්ෂාව අවශ්‍ය වෙනවා. එතකොට කළ කළ දේ ඵල ඵල දේ කියන නීතිය විතරක් නෙවෙයි. එයාට නීවරණත් එක්ක වැඩ කරලා ඉඳගෙන අරමුණක් දපණ දමා ගන්න අරමුණක් වැඩි වෙලාවක් ඉන්න ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. එතකොට යා විපස්සනා මේ කම්මසකතා ඥාන සම්මාදිරේට එක පන්තියක් සමර්ථ වෙලා ඉන්නවා. එතකොට යාට පුළුවන් විනාඩි 10ක් 15ක් පැයක්මාරක් නීවරණ නැතුව හොඳට හිත කාන්දමකට යකඩ යල්ලා තිබ්බා වගේ අල්ලලා තියන්න. නමුත් එයා දන්නවා ආයෙ හිත නැගිටපු ගමන් ආයෙ කෙලස් වෙනවා. නිසා මෙයා හොයලා වන්න වටපිට ටිකක් බලනකොට පේනවා මේ සමත සමාධියට පුළුවන් වෙන්නේ කෙලෙස් යම් ප්‍රමාණයක් හිරිවට්ටලා කෙලෙස් යම් ප්‍රමාණයක් කඩපණ කරලා විසමරලා තියන්න උනාට ඒක ටික වෙලාවකින් නැගිටිනවා. මේක පොඩි දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා මේකට කියනවා විහෙල ශික්ෂාවක්, විපස්සනා ශික්ෂාව. මේ විපස්සනා සීලය නැත්නම් හික්මීම විපස්සනා සම්මාදිට්ඨිය කියලා. එයා ඊට පස්සේ අර සමත සම්මාදිට්ඨිය මත ඉඳගෙන විපස්සනා සම්මාදිට්ඨිය වඩනවා. ඒකට කම්මසකතා ඥාන සම්මාදිට්ඨියත් ඕනේ. සමත සම්මාදිට්ඨියත් ඕනේ. හැබැයි මේ දෙකෙන් නතර වෙන්නේ නැහැ. විපස්සනා සම්මාදිට්ඨියට යනවා. ගියාට පස්සේ Taman තේරෙනවා මේ ඇති දේ ඇති හැටියට බැලීම විතරයි. මේකේ තියෙන්නේ මේ සමාධියකට සමවැදිලා පැයක්මාරක් ඉන්න එක නෙවෙයි. අර ඇති දේ ඇති හැටිය දකිනකොට ඇති වෙන කම්මැලිකම නීරසකම නැති කරන්න මේක ටිකක් තානායමක් වගේ උදව් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සමතේදී කරන විදිහට තානායම නතර වීමක් විපස්සනා වෙදී නෑ. ගමනට බහැලා තියෙන්නේ එන දේ එන හැටිය දකින්න. ඉතින් මේ වෙනකොට එයාගේ සම්මාදිට්ඨිය කට්ටායන් දෙකකින් නැගලා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට ගිහිලා. ඒත් මෙයාට තාම මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබිලා නැහැ. ඉතින් මේක කරනකොට හැමදාම ග්‍රීස් ගහේ නගිනවා උඩට එනවා ආයෙ රූට කරන වැටෙනවා ආයෙ උඩට එනවා ආයෙ රූට කරන වැටෙනවා අහල පහල මිනිස්සු අප්පුඩි ගාලා hina වෙනවා මුගේ පස්ස තැලෙන යෝගාවචරගේ පස්ස තැලෙනවා කට්ටිය නම් අප්පුඩි ගහනවා අරුදු උත්සවේ ඉතින් ගියාට පස්සේ ඒචන මේ උඩට ගිහිල්ලා ආපහු එන එක වැඩක් නැහැ උඩට ගිය වෙලාවේ පිම්මක් පැනලා කොහොම හරි උඩ තියෙන කොඩිය ගන්න ඕනේ කියලා වැටිලා වැටිලා වැටිලා වැටිලා දවසක හිතෙනවා. දැන් හොඳට කැසපට ගහන ගිහිල්ලා කෙලවර කරන්න ඕනේ කියලා. එන්නේ කෙලවර කරන කෙලවර කරන්න ඕනේ කියන හිතවිල්ල නැත්නම් ඒ වීර්යය ඒකට කියන පරිපූර්ණ වීර්යය කියලා නටලා නටලා නටලා නට දැන් ඇති. තවදුරටත් මේ ක්‍රමය ඉවර කරන්න ඕනේ කියන එකට කියන කියනක දවසේ එයාට මාර්ග ඥානෙ පහළ වෙන්න අර කම්මසකතා ඥාන සම්මාදිටි සමත සම්මාදිටි විපස්සනා සම්මාදිටි ගොඩාක් උදව් වෙනවා. හැබැයි මාර්ග ඥානෙ සම්පූර්ණනත් එක්කම තේරෙනවා මට යන්න ඕන දැන්න මං ගියා. මෙතෙක් කෙනෙකුට තේරෙනවා ළඟට ගිහිල්ලා ආවා, තව ළඟට ගිහිල්ලා ආවා, තව ළඟට ගිහිල්ලා ආවා. දවසක තේරෙනවා දැන් මං එහාට ගියා. මොක කොඩිය අරගෙන නැහැ. ඊට පස්සේ එතන ඉඳගෙන ඒ අමාරුවෙන් තනි අතකින් ග්‍රීසි ගහේ උඩ තල් අල්ලගෙන කොඩිය අරගත්ත ගමන් සුස් ඇදගෙන වැටෙනවා ආයෙසරක් පස්ස බිම තමයි. ඒ කොඩිය ගැනීමත් එක්කම ආයෙ වැටෙන වෙනවනත් ඒක ජයග්‍රහී වැටිලා. මෙන්න මේ වාගේ මේ සම්මා දිට්ඨිය නැත්තම් දිට්ඨිය දියුණු වෙන මට්ටමට ඉවසන්න කිසි කෙනෙකුට බෑ. ඒගොල්ලෝ හිතනවා මට දිට්ඨිය කියන්නේ කියලා දෙන්නකෝ. ආයතෝට පොඩ්ඩක් වාඩි වෙන්න ඉස්සලාම අපි කම්මස්සකතා ඥාන සම්මාදිටිය ඒක ඕනේ නෑ මට කෙලින්ම කියලා දෙන්න බැරිද මේ ඵල සම්මාදිටිය කාටද පුළුවන් නෙවුව කරන්න මේක ඵල සම්මාදිටිය ඉඳලා කම්මකතා ඥාන සම්මාදිටිය කියන ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන සමත සම්මාදිටියට කියලා ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන විපස්සනා සම්මාදිටියට කියලා කාලයක් මේක පුහුණු කරලා ඊට පස්සේ මාර්ග සම්මාදිටිය තේරුම් ගන්න ඵල සම්මාදිටියට යනවා වෙනුවට ක්ෂණික ඉන්දියාප්පන් හොයනවා ක්ෂණික පොල්කිරි හොයනවා ඉතින් ඒගොල්ලන්ට පොත බලපුවාම අඩේ එක පාරම එක දවසේ පොතක් කියවලා මට නම් දැන් හොඳට මාර්ග සම්මාදිටිය තේරෙනවා කියලා කියනවා ඒකෙනයි මේ මාර්ග සමාධියට ලැබපු කෙනයි අතර තියෙන වෙනස තේරෙන්නේ බුදුහාමරන්න විතරයි. කාටවත් තේරෙන්නේ නැහැ. එහෙමද අපිට තෝරන්න බෑ. මේ මනුස්සයා කියන්නේ මේ අත්දකපු දෙයක්ද එහෙම නැත්නම් චින්තාමය දෙයක්ද එහෙම නැත්නම් සුතමේ ඥානයක්ද කියලා. ඉතින් මොකද අද අධ්‍යාපන ක්‍රමයේ තියෙන විදියට කියාපු දේවම අරන්න පුළුවන් කාට ලකුණු ලැබෙන ක්‍රමයක් නැති. පන්තිදී උගන්වන දේ වමාරන්න පුළුවන් විභාගේ උට ලකුණු ලැබෙනවා. උට වැඩි ශිල්පේ යොදලා දන්නෙත් නැහැ යොදලා අත්දැකීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට බුද්ධ ආගම පිළිබඳව සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලය ගිහිල්ලා පශ්චාත්තුපාදිත් ලබන. නැන්ති මන්සෙන් ඇහුවොත් මොනවාරි ඒ දෙන ලනු දිහා බලනකොට අලුතෙන් ආපු බුද්ධ ආගම්කාරයන්ට සෝරි කියලා හිතෙනවා. මම එක දවසක් ඒ ගැටමේ පන්සලේ තිබ්බා ඇවිදින විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා මට ධම්මික හාමුදුරෝ කතා කරලා කිව්වා උඹත් එනවනම් වරෙන් ප්‍රොෆෙසර්ත් එනවා ටීචර්ස්ලාත් එනවා ඒ කට්ටිය ඇමරිකාවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා පන්සල කෙනෙක්ගෙන් අහගන්න බුද්ධ ආගම ඉතින් පන්සල උදව් කරනවා. ඒගොල්ලෝ පන්සලට සල්ලි දෙනවා. ගැටෙමේ පන්සල එකක් තියෙනවා යන් කියලා. ඉතින් මං ගියාට පස්සේ මට උඩු විශ්වවිද්‍යාලයක්ම ඉන්නවා. අපේ විශ්වවිද්‍යාලේ කට්ටියත් ඇවිල්ලා. මේ මහ උජාරුවට සාකච්ඡාව යනවා. මාත් අහගෙන ඉන්නවා. එතකොට මට බොඩිම පුංචි අවබෝධයක් තිබුණා. අනිත් එක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගියේ. ගියාට පස්සේ හොඳ පැංගිරි විදින වයස කෙල්ලෙක් නැගිටලා ඇහුවා. මට මේ මේ මේ මැරිලා ඉපදෙනවා කම්මත් මේ පුනරුත්පත්ති කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රධානම දේශිකාව දුන්න නේද පැය කාලක් විතර දුම් පිට වෙන්න දෙයක් අර කෙල්ලට මෙලෝ හතරක් තේරුනේ නැහැ. බලයින් අපිට තේරෙනවා තේරෙන්නේ නැහැ. ඕක කියලා දෙන්න බෑයි කියලා. ඊට පස්සේ ධම්මික හඳුරෝ මට එන්න කියපු හඳුරෝ නැගිටලා කිව්වා ඔයාව මැරිලා උපදින එක තීරුම් ගන්න ඉස්සලා ප්‍රස්වාසයක් ඉවරලා ආස්වාසයක් අල්ල නැහැටි කියනකොටම කිව්වා බෙල්ලෙක් ගැහුවා වෙලාව ඉවරයි යන්නේ කියලා. දැන් දැන් සීසන් එක ඉවරයි. ඉතින් අපි එනකොට අර කෙල්ල ඊ ගහ වගේ දුවගෙන ආව ධම්මික හමුතුරු ගාවට එළික මොනද කියන්න ලෑස්ති වුණා ඒක ටිකක් මට තේරෙනවා. අනේ මේ සැසිවාරි ඉවර වෙච්චාම මට මේක කියලා දෙන්නයි කියලා. ඊට පස්සේ ධම්මික හමුතුරු ගෝ මට දැන් ඉක්මනට ගමනක් යන්න තියෙනවා. අපි මේ බස් එකට යන්න හදනේ ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝත් හිටියා. ડોક્ટર පරාක්‍රමයන් වාඩි වෙන්න කියලා අර කෙල්ලට වාක්‍ය දෙකක් විතර කිව්වා. වාක්‍ය කියලා කිව්වා මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ. මරණ වෙලාවක අල්ලන්න බෑ. ප්‍රසවාසය වල ආස්වාසයෙන් එක බලපං කියනකොට මට තේරෙනවා මේ තුන් දෙනා ගත්ත ප්‍රයත්න තුنين අර ආදුනික පිටරටකින් ආපු කෙනෙකුට ප්‍රායෝගික පැත්ත මොකද්ද මේ මූලධර්ම කියලා මත් කරන පැත්ත මොකද්ද කියලා තේරෙන්නේ නැති පැත්තක් තියෙනවා නමුත් මේ මේක කවදා හෝ අත්දක ගන්න පුළුවන් පැත්තක් මේකේ තියෙද්දි අපි මේ මූලධර්මත් එක්ක නට නැටිල්ලේ අන්තිම අමාරුවට තියෙන බෞද්ධයා විතරයි බෞද්ධ පුදුමාකාර අමාරුවකට වැටලා තියෙන්නේ මේ අපි දන්නවයි කියලා හිතාගෙන අපිට සීලේ තියෙනවයි කියලා හිතාගෙන අපිට සමාධිය තියෙනවයි කියලා හිතාගෙන අපිට අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙනවයි කියලා හිතාන මේ විඥාන දෙන ලනු කාලා ඒ ගොල්ලෝ විහිම කාඩ්බෝඩ් ඩොටුන ඇඳගෙන රජ වෙනවා අර සෙල්ලම්ගේවල් වල වගේ ඉතින් බලනකොට හිතෙනවා නයි පෙනේ පුම්බල සන්තෝෂ වෙනවා ගැරන්ඩියෝ අර වැටිච්ච කැබිලි ටිකක් කරන උස්සලා හොල්ල හොල්ලා පෙන්නනවා පෙනේ වගේ පේනවනේ බැලූ බැලමට නායාගේ පෙනේ ගැරන්ඩියාගේ කැබිලි ගත්තයි පේනවනේ. ඒසහා භාවනා කරපු කෙනෙක් මේ බුද්ධ ආගම දිහා බැලුවොත් අබෞද්ධයන්ට වැඩි අමාරුක බෞද්ධයෝපත් වෙලා ඉන්නවා කියුවට කටට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ තරම් මේක මේ මේ විඥානීය මායාව එහෙම නැත්නම් මේ මට නිවන් දකින්න මේ තදියම සංස්කාර තේරුම් ගන්න නැතුව දඟලන දඟලිලත් මේ සඳහා අවශ්‍ය කරන ඉවසීම මේ සඳහා එකම දේ දහස්වර කරමින් එහෙම නැත්නම් අනුපස්සනා කරමින් මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න අස්පනා අපිට දැකගන්න අපිට අපේම තියෙන මේ අභිවෘද්ධිය කැමැති කමම අපිට බාධා කරන හැටි අපිට මේ කෙටි ක්‍රම හොයන්න තියෙන ක්‍රමය හරහා අපි වල්මත් වෙන හැටි යන්න තියෙන පාර ලස්සන තියේදී ආනේ නිසා යම් වෙලාවක යෝගාවචරයට අපේ දවල් හුඟක් මේ මාතෘකාට කිට්ටු කරපු නිසා මම කැමති මේ වෙලාවේ ඒක ඇදලා ගන්න යෝගාවචරයට යම් වෙලාවක මේ කාමයාගේ ආධිනව දැකලා යා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එහෙ නැත්නම් පැවිදි වෙලා එහෙම නැත්නම් ඊගේ අතහැරලා తాවකාලිකව හරි වාඩි වෙනකොට ඒ කාමයේ වෙනුවට මෙතෙන්දි කාම සංඥාවල් එනවා. ඒකට බය වෙන්න එපා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ කාමේ නෙවෙයි ඒක වස්තු කාමේ තියෙන තැන කෙලස් කාමේ ආ ඒක තියෙනවා නම් ඒක නැති කරන්න දඟලන්න එපා ඒක නැති කරන්න බෑ ඒ වෙනුවට රූප කර්මස්ථානයක් දාන්න නැවත නැවතත් ආස්වාද ප්‍රසවාසය නැවත නැවතත් පිම්බීම හැකිලිව නැවත නැවතත් වම දකුණ දාන්න එකේ හිතින්නේ ඒ වම දකුණ හිතින්නේ මොකද කාමේනේ හිත තියෙන්නේ නමුත් බුදුජාණන් වහන්සේ සාතිකයක් දෙනවා නැවත නැවත යොදවනකොට දවසක උඹට තේරෙයි මේ ප්‍රයත්නයට සාපේක්ෂව වෙනකට වඩා පියවර ටිකක් තියන්න පුළුවන්. වෙනකට වඩා ආනපන ටිකක් කරන්න පුළුවන්. වෙනකට වඩා ඉඳගෙන ඉන්න පුළුවන්. වෙනකට වඩා ටික වේලාවක් සක්මන් කරගෙන ඉන්න පුළුවන්. ටික පුංචි ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් යෝගාවචර මේක මදි කියලා හදිස්සි වැඩ කරන්න ගියොත් තියෙන ටිකත් අහුර ගන්න. හිමීට කරගෙන ගියොත් යාට දවසක මොන දාන්න පුළුවන් වෙනවා. මට දැන් ආස්වාසේ ඉන්නකොට ආස්වාසේ ඉන්න බව දාන්න. මේ දැනගත්තට වැඩක් නැහැ. ඒක කියන්න බැන්නා. ප්‍රසවාසයේ ඉන්නකොට මම ප්‍රසවාසයේ ඉන්නවා කියලා දැනගත්තට අර කිසිසේත්ම ගැම්මක් එන්නේ නැහැ. මොකෙන්ද කියන්නේ ඒක? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ? ඒකට කමඨාන් සුද්ධ කිරිලා ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. ඉතින් ධර්ම සාකච්ඡාව තමයි මේ ආනිසංසතික බුද්ධ විදින්. උනා උන බව කියන්න පුළුවන්. ඒකට කියනවා නීතිඥයයි නඩුකාරයයි යුක්තිය පසින්ද ලැබුවට සාමාන්‍ය වැසියට තේරෙන්නේ නැත්නම් මේ යුද්ධය සාධාරණයි කියලා ඒ උසාවියෙන් ඇති වැඩක් නැහැ. සාධාරණ සාධාරණ යුක්තිය නීතිය දන්නේ නැති මිනිහට තේරෙන්න ඕන. ඒ නිසා කාට හරි පුළුවන් වෙන්න ඕනේ මට ආනාපානට හිත ගියා කියලා භාවනා නොකරපු එක්කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ. සක්මන් කරනකොට මගේ හිත වමට ගියා දකුණට ගියා කියලා එයා බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. අර කීතයක මං ඉස්සරත් ඇවිදලා තියෙන නිසා මට වැටුනේ නැහැ. දැන් මට වම තියෙනකොට විලුඹ තිනකොට විලුඹ වැටෙනවා කියලා. අර මනුස්සයගේ ඒක ඉතින් කණ්ඩෑයකෝ ඕක ඉතින් කොටක් තේරෙනවනේ කියලා. ඌට වැඩක් නැහැ. භාවනා කරන එක නට තේරෙනවා මේ කරලා අද්දක උදේ කියන එක යුක්තිය පසින්දලා තියෙනවා. ස්වභාවික නීත්‍යක් යුක්තියක් වඩාත් තේරෙනවා. මෙන්න මේතන තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම කරගෙන ඉන්නකොට කවදා හරි කියන්න පුළුවන් නම් හරියම ලේසි කමට අනුසුද්ධ කරන්න. කාට හරි කියන්න බුණා මට මේ වාඩි වෙලා ඉන්නවා මෙච්චර වෙලාවක් ආනපන ඉන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මට ආස්වාස පේනවා. මෙච්චර වෙලාවක් ප්‍රස්වාස පේනවා. මෙන්න පේන ආස්වාදේ මුණත. මෙන්න අලගිය මුලගිය විස්තර කියලා කියනවනම් යාට කියලා දෙන්න පුළුවන් මේ විදියට දකින ආස්වාසය අනිච්ච සංඥාවෙන් බලන්න. මේක තියෙන නිත්‍ය එකක් නෙවෙයි මේක එනේන එක වෙනස් වෙනවා කියන හැඟීමෙන් බලන්න. මුල බලන මැදට යනකොට වෙනස් වෙනවද කියලා බලන්න. අග මැද බලලා අගට යනකොට වෙනස් වෙන මේ අනිච්ච සංඥාව පොවණ එක තමයි කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. යෝග ආචරය පුදුමාකාර නිත්‍ය සංඥාවක ඉන්නේ. බලන්නකෝ ආනාපාන තිබුණ නැති උනානි. මට ආනාපාන තුල ලොකු උනානි. ආනාපාන තුල පුංචි උනානි කියලා හැම එකටම කනපින්නම් ගන්න. හැම එකටම චෝදනා කරනවා. ඒකට කර්මත්තානාචාර කියන්නේ හරි හරි ඒකේම තමයි. ඒකට හදිස් වෙන්න එපා, කලබල කරන්න එපා. ඒක එහෙම ඕනේ ඕනේ බෞරු කොලමක් පෙන්වන්න හරි. ඕනේ 1000ට තනියක් නටන්න කියන්නේ. ඕකේ ගොඩක් හැඩතල තියෙනවා. කරුණාකල අනිච්ච සංඥා බලන්න. කරුණාකල අනිච්ච සංඥා බලන්න. එතකොට යාට පේනවා ඉස්සල දැකපු ආස්වාස් ප්‍රසවාස නෙවෙයි දෙවෙනි සැරේ දකින්නකොට. දෙක නෙවෙයි තුන දකින්නකොට. තුන නෙවෙයි හතර දකින්නකොට කියලා ටික ටික මේ අරමුණ වෙස් පෙරලෙන හැටි. අරමුණ විවිධ වේශ නිරූපණ කරන හැටි. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවරන්නේ මේ වෙස් මාරුව තමයි මෙතන අල්ලන්න හදන්නේ. දැන් යෝගාවචර වෙස් මාරු වෙනකොට යෝගාවචරගෙත් වෙස් මාරු වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ යා දැඩි නිත්‍ය සංඥාවේ ඉන්නේ. ඒ නිසා යාට අනිත්‍ය සංඥාව දෙන්න ගියාම යාට හිතෙන්නේ මට කරපු නිග්‍රහය. මට කෙරිච්ච අනිශ්චිත මම රසාවෙන් දොට දැම්මා වගේ. මට කරපු අවනිග්‍රහයක් කියලා හිතනවා. කවදා හෝ යෝගාවචරයට වාර්තා කරන්න පුළුවන් වුණා නම් මේ ආනාපානේ දිහා බලලා දිගට දිගට බලනකොට ඒක මෙතන ඉඳලා මෙතෙන්ට මාරු වෙනවා මෙතෙන්ලා මෙතෙන්ට බානවා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ජවනිකාවෙන් ජවනිකාවට රූපාන්තරණයක් තියෙනවායි කියලා ජවනිකාවෙන් ජවනිකාවට පරිණාමයක් තියෙනවායි කියලා ජවනිකාවෙන් ජවනිකාට විපරිණාමයක් තියෙනවා කියලා බලලා වාර්තාගත කරනවායි කියන එක පුදුමාකාර පෞරුෂත්වයක්. Taman මේ එල්ල කරගත්ත අරමුණ විපරිණාමයට පත් කරනවා කියන්නේ. ඉතින් මේක වෙන මේක දකින මේක දකින්න ලෑස්ති යෝගාවචරයට මේ ගොරෝසුර තිබුණාන පණිසියුම් වෙලා සියුම් එක අතිසියුම් වෙලා නොපෙනී යන තැනට යනවා කියන එක එච්චර මහා ලොකු මැජික් එකක් නෙවෙයි. නමුත් මේක නිත්‍ය සංඥාවෙන් බලන කරාට ඒක අභියෝගයක් වෙනවා. ඒක ආත්ම නිෂේධනයක් වෙනවා. සතිය කැඩුනයි කියලා හිතෙනවා. සමාධිය කැඩුනයි කියලා හිතෙනවා. මට ආනපනෙ කරන්න බෑයි කියනවා. මට වෙන අරමුණක් දෙන්න කියනවා. මේ ඇයි මෙහෙම මේ පිළිපිනිච්ච අරමුණ නොපෙනී ගියේ? නානා විදියට මේක ඒ එකකටවත් දොස් කියන්න ගන්න නරකයි. එයා මේ නිත්‍ය සංඥාල අනිත්‍ය සංඥාට යන්න හදනවා. දැන් අපි හිතමු ඒ මේ රූප භාවයේ අරමුණ වෙන් කළ අඳුර ගන්න පුළුවන් රූපී ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අරමුණ වෙන් කළ අඳුර ගන්න බැරි ඒකේ අරූපී ස්වභාවයක් තියෙනවා. ඒක මේ භෞතික විද්‍යාවේ matter and antimatter කියලා ඕනම රූපයක හේවණල්ලක් තියෙනවා. ආලෝකයක් ඉස්සරහට ගියාම එතකොට වස්තුව එකක්. වස්තුවේ ඡායාව තව එකක්. ඒක ਸਰවඥාන්සේ සාමාන්‍යයෙන් පෙන්වන්නේ වස්තුව රූපයක් විදිහට පෙන්නනවා. ඒ වස්තුවෙන් වැටෙන ඡායාවට රූප සංඥා කියලා කියනවා. ඉතින් ඒ රූපේ සහ රූප සංඥා දෙක අතර සම්බන්ධතාවයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අපිට පුළුවන් වුණොත් වෙලාවක රූපේ නොපෙනී කියලා රූප සංඥාව පේන. එහෙම නැත්නම් පුද්ගලයා රූපේ නැහැ, යාගේ හේව නැල්ල පේන. අපි චිත්‍රපටියක් බලන. චිත්‍රපටිය බලන ඕක තමයි පේන්නේ. ඉතින් අපිට මේ චිත්‍රපටිය බලන චිත්‍රපටිය ඇත්තක් විදියට පේන්නේ. කොල්ලෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, කොල්ල කෙල්ල වටේ මල් ගහක් වටේ කරගෙන දුෂ්ටයා පැත්ත කියලා බලන ඉන්නවා. ඒක දුෂ්ට කොල්ල කියලා දුෂ්ටයාට ගහනවා. ආ, ඒතකොට ශෝකාන්තයක්. නැත්තම් කොල්ලයි කෙල්ලයි අසාද බඳිනකොට ඔන්න දුෂ්ඛාන්තයක්. අපිට පේරෙන්නේ නැහැ අපි බලන්නේ මේ ඡායා ටිකක් කියලා. අපිට පේන්නේ කාන්තේම දර්ශනයක් කියලා නේ වගේ රූපේ ගෙවිලා ඒ රූප සංඥා පෙන්නකොට අපි ඉන්නේ චිත්‍රපටි ශාලාවක අන්ධකාරයක මේ කොහෙන්දෝ එන ආලෝක කිරණයක් මතින් තමයි අපි මේ කතන්දරේ ගොතාගෙන තියෙන්නේ. අධ්‍යක්ෂකට වැඩිය අපි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න කියලා තේරුම් ගන්නවා කියන එක චිත්‍රපටි අධ්‍යක්ෂක කැමති නැහැ. අපි මේ චිත්‍රපටියක ඉන්න වෙලාවේදී චිත්‍රපටයක් බලනවා කියලා දැනෙනවනම් චිත්‍රපටිය රස විඳින්න බෑ. මත් වෙන්න ඕන. අන්නේ මත් වීම නැති කරන්න බුදුරජාණන් වහන්සේ මේ විලාසිලා යන්නේ කියලා. රූපේ රූප සංඥා වෙලා අන්තිමට තමයි රූපය ගෙවිලා ගිහිල්ලා නෑ කියන මට්ටමටපත් කරනවා. පත් කරාට පස්සේ අපිට අපේ චේතනාවලට මොකද මේක හොඳ දෙයක් කියලා බාරගනීද නරක දෙයක් කියලා බාරගනීද මේ මේ පෙනිපෙනී තිබුණ දේ දැන් නැති වෙනවා ආය ටිකකින් පේන ආය නැති වෙනවා ආය ටිකකින් පේනවා ආනෝය தත්තෙට ගිහාම දැන් හඳ පායලා තියෙනවා සම්පූර්ණ දැන් මේ වෙලාව වෙනකොට හඳ පායලා ඇති. නමුත් බලාවකුලින් බැහැලා දැන් වහිනවා. ඉතින් අපිට පේනවා දැන් හඳ නැහැ කියලා. නමුත් මේ හඳට වැඩිය කොච්චර පල්ලහින්ද බලාකුළු තියෙන්නේ. බලාකුළු වලින් ඇති වෙන වරුසාව හඳ වහන්න බෑ. හඳ වැහෙන්නේ පොළොවේ හිටලා බැලුවොත් විතරයි. ආශාන්තරාට ගිහලා බැලුවොත් දැන්වත් හඳ පායලා තියෙනවා. ඉතින් අපි කියන්නේ හඳ වැහ හඳ නැහැ. හඳ නැති උනායි. නමුත් ඒක තියෙන වෙනම තැනක. ඒක වැහුම් කරලා තියෙන මේ අන්ධකාර වලාකුළු තියෙන බොහෝම පාට අපිට මේ දෙක වෙන් කර ගන්න බැරි වෙච්චාම අපි හඳ නැහැ කියනා වගේ අපි පැහැදිලිවම ලියන කොලයක් අරගෙන මට ආනාපානෙ නොපෙනී ගියා. නොදැනී ගියයි කිය. කියන්නේ ආනාපානෙ රූපෙ නැති වෙලා නෙවෙයි වේදනාව නැති වෙලා සංඥාව නැති වෙලා. ආනාපානේ රූපේ නැති උලා රූපේ සිවුණාට පස්සේ ඒක විඳීම් නැති උනාට පස්සේ ඒක ආඳුන ගන්න බැරි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම් වෙලාවක වස්තුවට සම්බන්ධ වේදනා සහ සංඥා නැතිවීම අපේ හිත සාහසික වාර්තා කරන වස්තුව නැති උනායි කිය. මේ තමයි සංඥාවකේ තියෙන භයානක ඒ වගේ මේ නැවත සංඥා දීපු ගමන් ආයේ වස්තුව ඇති උනායි කියලා හිතනවා. උපාවට කියනවා නම් අපි චිත්‍රපටිගත කරපු ඒ චිත්‍රපටියක් පෙන්නකොට නලුනුලියෝ ඉන්න වගේ අපට පේනවා. ඒ චිත්‍රපටියේ සංඥාව නැති වුණාට නලු නිලු නැතුණා වගේ. නමුත් මේ චිත්‍රපටිය අවුරුදු ගානකට ඉස්සලා චිත්‍රගත කරපු එක. දැන් මෙතන නලු නිලු නැහැ. දැන් තියෙන්නේ මායාව විතරයි. දැන් තියෙන්නේ සංඥාව විතරයි. ආන්න මේක දැකලා අපි මේ ඇත්තටම නලු නිලියෝ දැක්කත් එතනක් තියෙන හොල්මනක් උමුත් ඉන්නේ සම්පූර්ණ ඇඳගෙන. උමුත් ඉන්නේ සම්පූර්ණ වේශ නිරූපණය කරගෙන. වැස්සට අහුනොත් අනු නලු නිලියෝ නලු බට්ටෝ බවටපත් වෙනවා. වැස්සට අහුනේ නැත්තම් තමයි නලු නිලි. නිකන් හරි මේ වැස්සකට ඇදලා දැම්මනම් ඔය හේත් දෙන්නේ ගන්න දෙයක් නෑ. එතනත් තියෙන රංගපෑම. එතකොට ඇත්ත නලුවෝ. එතකොට ඡායාවේ මොකද්ද පෙන්නන්නේ? ආන්නේ වගේ මේ නලු නිලියෝ කියන එකත් මේ අපේ ගෙදර අල්ලපු අල්ලපු වැටේ ඉන්න අමාරි සයියා වගේ මිනිස්සෙක් තමයි. එහෙනම් වෙනවම නළුව කියලා જાතියක් මිනිහෙක් දෙන්න නෑ. උන් ඇඳලා ඉන්නේ. ඊට පස්සේ ඇඳපෙකේ ඡායාව තමයි ඔය බලන්නේ කියලා මෙන්න මේ තුන වෙන් කළ දැක්ගත්තට පස්සේ පේනවා අපි වාගේ අම්මන මරි මෝඩ තකතිරු જાතිය සල්ලි දීලත් මේව බලනවනේ. රවට්ට ගන්න හැටි. එතකොට පේනවා අපිට මේ රූපේ ගත්තත් සියුමුණත් සූක්ෂම අතිසූක්ෂම විලා නොදන්න මට්ටමට ගියත් මෙන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරමු මොකද්ද විඥානේ මේකෙදි කරන්න කියලා. විඥානය කරන්නේ මේ එකම වස්තුවේ පේන අවස්ථාව සහ නොපෙනෙන අවස්ථාව රූපී අවස්ථාව සහ අරූපී අවස්ථාව අතර දෙකට රිංගලා රූපෙට වැඩිය අරූපය හොඳයි කියනවා නැත්නම් අරූපෙට වැඩිය රූපය හොඳයි කියනවා. ඒකල ගැටුමක් ඇති කරනවා. ඒ ගැටුම තුලින් රාජ්‍ය බලයක් ඇති කරන එක තමයි විඥානය කරන්නේ. ඒ නිසා කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගොරෝසු ආනාපානෙ තියෙනකොටද හොඳට සතිය සිද්ධ වෙන්නේ නැත්නම් ඊටාම සියුම් ආනාපානෙ තියෙනකොට සතිය සිද්ධ වෙන්නේ කියලා කෙනෙක් කියනවා සියුම් ආනාපානෙ කියලා. එයා අරූපෙට ප්‍රිය කෙනා. එතකොට එයා රූපේ එනකොට හිතනවා භාවනා කැඩලයි තව කෙනෙක් කියනවා නෑ නෑ මට හොඳට භාවනා සිද්ධ වෙන්නේ රූපේ පේනකොට රූපේ පේන්නේ නැත්නම් භාවනා කැඩෙනවා. එයා අරූපෙට වෛර කරනවා රූපෙට කැමති වෙනවා. දැන් කවදා හරි මේ දෙක මැදින් අනවශ්‍ය විදියට දෙකට බෙදලා ආණ්ඩු කරන මේ විඥානීය කෘත්‍ය දැක ගන්න නම් විඥානේ කොහොමද එක්කෙනෙකුට රූපේ හොඳයි කියලා කියනවා අරූපෙට වෛර කරනවා. තව කෙනෙක් අරූපේ හොඳයි කියනවා රූපෙට වෛර කරනවා. මෙන්න මේ දෙකේදී එක්කනාතුලත් මේක වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකේදී රූපෙ තිබුණත් හොඳයි අරූපෙ තිබුණත් හොඳයි දෙකටම සමහිත આવොත් විඥාණයට මොකද වෙන්නේ? රූපේ තිබුණත් කමක් නැති පිච්චාවයි. අරූපේ තිබුණත් කමක් නැති පිච්චාවයි කියලා දෙකටම පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව ඒකට බුදුචානන්සේ පාවිච්චි කරන නොසලෙන මනස, తాදී මනස, උපේක්ෂා. මෙන්න මේ උපේක්ෂා දාපු ගමන් රූප අරූප දෙක අතර ගැටුම හරහා සිදුවෙන යුද්ධ නැති වෙලා දෙකට සමහිත. මේක ලේසි නෑ. මේක මේ කාමයේ ඉන්න කෙනෙකුට හිතා ගන්නවත් බෑ. කාම සංඥාවට ආපු කෙනාට තාම නීවරණත් එක්ක රණ්ඩු වෙන එකකට හිතා ගන්නත් බෑ. රූපේ තාම සියුම් කරගන්න බැරි එකකට හිතා ගන්නත් බෑ. සියුම් වෙලා ඊටාම නැති තැනටපත් වෙලා ඒකට ආස කරන එකකට හිතා ගන්නත් බෑ. නෑ ඒකට ඉස්සෙල්ලා තියෙන රූපේ තමයි හොඳ කියලා ඉන්න එකකට හිතා ගන්නත් බෑ. රූප තිබුණත් එකයි නැති වුණත් එකයි මේ දෙකම භාවනාව තුළ එක පරියන්කයක් තුල දහස් හැරයක් විතර එහාට මෙහාට යන්නේ එකනා ගැන පොඩ්ඩක් හිතන්න. මේ රූප නෑ පේනවා ආය රූප වෙනවා. ආය රූප නෑ කියනවා ආය රූප වෙනවා. නැත්තම් එකපාර කනපන් නැති වෙනවා ආය මතු වෙනවා. ආය නැති වෙනවා ආය මතු වෙනවා. මෙන්න මේ දෙකම ලක්ෂ වාරයක් කරලා හරියට බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට මෙතන මේ විඥානයේ විසින් මේ දෙක දෙකට බෙදාන කරන මේ රණ්ඩුව දැකලා ඔය දෙකටම කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව ලාභේ වුණත් පාඩු වුණත් යසස වුණත්, අයස වුණත්, සැප වුණත්, දුක වුණත් ආදි වශයෙන් අස්ලෝක ධර්මේ කම්පා නොවන හිතකින් තමයි මෙතෙන් දැන් ගැලවෙන්න පුළුවන් කියන එක බුදුජානසී ලෝකේ පහළ වෙනකන් රූප ධාන අරූප ධානිත ගත්ත කාටවත් කරගන්න බැරි වුණා. ඒ මොකද මේ රූප අරූප ධාන වල තාරාතිරම් බලලා එකට අරකට වැඩිය ප්‍රිය කරන ගතිය තමයි ඊතර තියෙන කොක්ක. මේ කොක්ක දිගාරින්න. කොක දිගාරින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේනේ අපි මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන්නේ. ඒකෙදි මතක් කරලා තියෙන මේ සම්මා දිට්ඨියට යනකොට යාතුල සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගය සති මාර්ගංග තියෙන මේ සේරම වැඩිලා තියෙනවා. වැඩිලා අරමුණ තියෙනකොට සතිය තියෙනවා අරමුණ නැතිනකොට සතිය නැහැ. නැත්නම් අරමුණ නැති වෙනකොට තියෙන සතිය හොඳයි. අරමුණ තියෙනකොට සතිය හොඳ නැහැ ආදි වශයෙන් තියෙන මේ සතියෙම මට්ටම් දෙක මතු කරලා දීලා ඒ දෙකම පිළිබඳව විවේකීව බලන්න පුළුවන්. විවේකනේ බොහොම ඒක තිබුණත් හොඳයි මේක තිබුණත් හොඳයි. විරාගීව බලන්න පුළුවන්. නැති එකමයි ඉල්ලන්න ඕනේ ඇති එක නැහැ කියනවා හෝ ඇති එකම ඉල්ලන්න ඕනේ නැති එක නැතුව මෙන්න විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාම මේ ඇති වෙච්ච தত্ত্ব දෙකම දෙකෙන් එකකට වැඩි ඡන්දයක් නොදී මේ දෙකටම සමහිත මේ දෙකටම උපේක්ෂාව මේ දෙකටම තියෙන මේ සමව බලන ගතියට බුදුහාමුදුරෝ දෙන වචනේ తాදී ගුණය తాදී ගුණය කියලා කියන්නේ නොසලෙන මනසයි ආකින්චඤ්ඤායතනේ කියලා කිසිත් නැති උනත් නේව සංඥා නාසඤ්ඤායතන කියලා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති දෙක ආවත් මේ දෙකම මනසේ විකාර දෙකක් විතරයි. මේ එකකටවත් එකට වැඩි ලොක් කරන්නේ නැතුව මේ දෙක දිහා සමසේ බලන්න නම් කියනවා දෙක අතර සංසන්දනය කරන්න යන්නත් එපා අරුවට වැඩි මෝ හොඳයි කියන්න යන්නත් එපා ඒ කරන චේතනාව බලලා චේතනාවේ තියෙන මේ පාහර ගතිය දකින්න ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් ෂොට් එක. ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් වෙන්න ගහන තියෙන තැන අපේ චේතනා විඥානයේ මේ විඥානයේ සේවකයා කල්ැතුව ගිහිලා චේතනා කරනවා. අනේ මට මොකක්වත් නැති අරමුණ ලැබේවා. අනේ මට ආනපන තියෙන අරමුණ ලැබේවා කියලා අපි নানা ආකාර චේතනා කරනවා. ඒ චේතනා හරහා අපි නැති එකට කැමති එක්කනකට නැති එක නොලැබුණොත් දුකයි. ඇති එකට කැමති එක්කනට ඇති එක නොලැබුණොත් දුකයි. ඒ නිසා මේ දෙකට මේ චේතනාව හරහා මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන්න යන ගමන විඥානයේ මේකට පොහොර දෙන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට එයාට තේරෙනවා මේක බුදුහාමුදුරන්ට මට කරලා දෙන්න බෑ. මම්ම මෙතෙන් යනකම් භාවනාව ගෙනියලා මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇරලා මේ දෙකටම සමහිත එනකම් භාවනා කරනවා කියන එක සාමාන්‍ය ලෝකෙ පෙන්නේ නෝන්ජල්කමක් විදියට රස අඳුරන නැති තත්යක් විදියට තාරාතිරමක් තේරුම් කරගන්න බැරි ඔලොමොට්ටලකමක් විදියට තේරෙනවා ඉතින් ඒක නිසා අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකට මේකට කිට්ටු කරන්න බෑ සමත සම්මාදිට්ඨියෙන් කරන මේකට කිට්ටු කරන්න බෑ. විපස්සනා සම්මාදිට්ඨියෙන් කරන මේකට කිට්ටු කරන්න බෑ. මාර්ග සම්මාදිට යනකොට අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසෙමි දෙන්නම හොඳේ කියා කියලා අරමුණු ඇති සමාධියත් හොඳයි. නැති සමාධියත් හොඳයි. ඔය දෙන්න ගැටෙන්න එපා. මම ඔය දෙන්නටම එක විදියට සලකනවා. මල්ලියේ ඔහොම නොකරන් අම්මාට දෙතණේ කිරි දුන්නේ අපි දෙන්නා. තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වදින ලෙස රඳපන් අම්මාට කියලා තියෙන ওই දෙන්නට සමසේ සලකපු දවසේ තේරෙනවා සංසාරේ කදාකත් මේම දෙල්ලමක් නම් කරලා නැහැ කියලා. අපි සංසාරේ හැම වෙලාවෙම පූර්ව නිගමන නැතුව අරක වේවා මේක නොවේවා මේක ප්‍රිය විපයෝග දුක්ඛ මේක අප්පිය සම්පයෝග දුක්ඛ කියලානේ අනානාහිතියේ දැන් ප්‍රිය විප්‍රයෝගයකුත් නැහැ අප්‍රිය සම්පයෝගයකුත් නැහැ දෙකටම සමහිත දෙනවා නම් ඒ කෙනා චේතනා පිළිබඳව පුදුමාකාර උපේක්ෂාවක් ඇති කරනවා. චේතනා තියෙන තාක්කල් දෙන දෙකට බෙදලා රණ්ඩු කරනවා. විඥානයේ තියෙන තාක්කල් ඒ රණ්ඩු හරහා වාසිය ලබනවා. දැන් සුද්ධ ලංකාවට කෙරුවේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන එකනේ. දෙකට බෙදලා දෙන්න ගැටපු ගමන් ඉවරයි. දැන් සුද්ධට ඉස්සරනේ අපේ විඥානය ඕක පටන් ගත්තේ. සුද්දට බැන්නට. දැන්ට ඇමරිකාවත් කරන්න ඔය සෙල්ලමනේ. දෙපළ මිනිස්සු අපි ගස්සනවා. ශීක් මුස්ලිම් සහ ෂියා මුස්ලිම් දෙකොල්ල ගැටනවා. ගැටපුවාම ඇමරිකාව පැත්තක ඉඳලා කුට්ටිය කඩා ගන්නවා. ඉතින් මේ සෙල්ලම කරන්නේ දෙකට බෙදුනොත් නේ අපි දෙකොල්ල සමතු වෙනොත් මොකද වෙන්නේ? ඒ ඇමරිකාව මොන සින්දුව දැම්මත් අපි සමගියෙන් ඉමු. තියෙන එකයි නැති එකයි හදා බෙදාගෙන කම කිව්වට පස්සේ කාටවත් කුට්ටි කඩන්න බෑ. නමුත් අපේ තියෙන්නේ මම ඉස්තෙන්ට දඟලන ගතිය, මාන්නක්කාර ගතිය, තෘෂ්ණාව නිසා අපි හිතනවා අරයට තාම ආනපන සිවුම් වෙලා විතරයි මන්නම් ගියා නැතිම නැති තැනට යනකොට ඒ නිසා එයා ඉන්නේ පහළ පන්තියේ මම ඉන්නේ ඉහළ පන්තියේ කියලා හිතාගන්න. අර පන්තිය කියන අරයා කිට්ටන අරයක්ෂණී ඉන්න මොකක්ද කියලා හින ගහලා මට නම් ටිකක් තියනවා කියලා මෙයා මේ පැත්තේ ආඩන. අයියෝ. මේ මාන්නේ හරහා මේ මමයා ඉස්සර වීම හරහා මේ තෘෂ්ණාව හරහා මේ ආසන්නයට ගිහිල්ලත් තාම මාර්ග ඥානෙ පහළ වෙලා නැහැ. තාම ඵල ඥානයක් පහළ වෙලා නැහැ. එතනදී මේ මෙතෙක් වෙලා ඇතිවෙච්ච මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා බුදුහාමුදුර කියනවා. දැන් ඇති එතෙක් ඇතිවෙච්ච සම්මා දිට්ඨිය තාමත් ආශ්‍රව සහිතයි. තාමත් එකේ ආශෝ තියෙනවා අරමුණ නැති සමාධිය හෝ අරමුණ ඇති සමාධිය. අරමුණු නැති සතිය හෝ අරමුණු ඇති සතිය කියලා ওই දෙක අතර තාම එකට මනාපයි අරකට වැඩිය. පුඤ්ඤ භාගයයි හිතනවා මේක වැඩි පින්තිර තනක් අතන අඩු පින්තිර තනක් කියලා මම ඉඳ හදනවා. උපදි වේපක්කා මේ කොයි එකෙන්ද වැඩියෙන් මට භව සම්පatti ලැබෙන්නේ? මට කොයි එකෙන්ද ඉක්මනට දිවි ලෝක යන්න පුළුවන් වෙන්නේ? මට කොයි එකෙන්ද මේ කාම සම්පatti ලැබෙන්න හදන්නේ කියලා මේ ඒ දෙක තාරාතිරම් මනින තාක්කල් තියෙන සම්මාදියට කියලා කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. උපදි වේපාක දෙන්න දෙනවා. කවදා හරි මෙහාට තේරුනොත් මේ දෙකට සමහිත දාන්න කියපුවාම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. එතකොට ඒ ආර්ය தත්වයටපත් වෙනවා ආශ්‍රව නැහැ. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි නෑ දෙකටම සමහිත අනාසව ලෝකුත්තර මාර්ගංගයක් බාටපත් වෙනවා. ඉතින් කවදද මේක සිද්ධ වෙන්නේ කියලා පරියංකේදී වෙනවද සක්මනේදී හිද්ද වෙනවද? එදින්දා වැඩ සිද්ධ වෙනවද කියන එක කාටවත් කියන්න බෑ. හැබැයි එතෙන්ට යන්න ඉස්සලා වැඩ රාජකාරී ගොඩාක් සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරලා අර ආරම්භක යෝග ආචරය ළඟ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ ගතියේ තා සූක්ෂම තැනකට යනවා. ගිහිල්ලා අරමුණ තියෙන සමාධියයි නැති සමාධියයි සමානයි. අරමුණ තියෙන සතියයි නැති සතියයි සමානයි. දෙකටම සමහිත දාන්න ඔය සමාධි දෙක අත්දකපු නැති කෙනෙකුට කරලා දෙන්නන්න බෑනේ දෙකම ඇති කරන්න ඕනේ. එතකොට මේ සමාධියට කියනවා අනිමිත්ත සමාධි. නිමිත්තක් ඇති සහ නිමිත්තක් නැති. ඒක විමුක්ෂිමුකය. ඒක නිවන් දොරටුවක්. ඒ නිසා යෝගාවචරය ඒක ඇති කරන්න උත්සාහ කරන්න ඕනේ. මුලින් මුලින් මුලින් මුලින් මේ මාර්ග සම්මා දිට්ඨියේදී අනිමිත්ත தත්ත්වය හොඳටම ඇති කරන්න. ඒ කියන්නේ අරමුණ ගෙවම් කරන හැටි දැනගන්න ඕනේ. ඒකට කියනවා ක්ෂය කිරීම, වැය කිරීම, නිරෝධය, පොස්සග්ග පරිණාමය. කරලා කරලා කරලා ඒකට යම් ආසාවක් තියෙනවනම් ඒකත් අතහැරලා සියල්ල ගෙවම් කරමින් ලබන අනිමිත්ත සමාධියක්, අනිමිත්ත සතියක් ඇති වෙනවනම් ඒක විශේෂයි හෝ නිමිත්ත සමාධියට වඩා මේක හොඳයි කියලා හිතනනම් ඒත් මිච්ඡා දිට්ඨියක් තියෙනවා. ඒත් චේතනාවක් තියෙනවා. ඒත් විඥානයේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතියකට එනවා. ඉතින් මේ යෝගාවචර උත්සාහ කරනවා මෙතෙක් කල් අපේ සමීකරණයට අවශ්‍ය අත්‍යවශ්‍ය පළුව තමයි යමක් නැති තත්ත්වයට යන්නේ. ඒක අපි දැකලා නැහැ. මොකද නිත්‍ය සංඥාව නිසා. සුඛ සංඥාව නිසා. සුභ සංඥාව නිසා. ආත්ම සංඥාව නිසා. දැන් පේනවා මේ තිබිච්ච අරමුණ භාවනා කර කර ඉන්නකොට ගෙවි ගෙවි යනවා. ඒක තමයි මේකට තියෙන විකල්පේ. නමුත් ඒ විකල්පයටවත් මේ අරමුණ ඇති සමාධියත් එක්ක සසඳලා ගැටිලා උරුට්ටු වෙලා අරය දිනනවා මෙයා දිනනවා කියන තාක් අපි ඉන්නේ ලෞකික මේ සම්මාදිකේ. ඒකට කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ඒක ලොකු පිනක් ඇති කරලා දෙනවා. නමුත් නිවන නැහැ. කවදා හෝ මේ දෙක සමව බලන්න ගිය දවසේ ඔන්න ආර්ය භාෂාව තේරෙනවා. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා දාන්න. ආර්ය ව්‍යවහාරයේ දාන්න. මේ දෙකටම සමහිත කරනකොට මට මාවත් නැති වෙයි. Tamanට තමන්වත් නැහැ. විනිශ්චයකාරයා නැති උසාවියක් එනවා. හැබැයි නඩුත් නැහැ. විනිශ්චයකාරයා නැහැ. අවශ්‍ය නැහැ නඩුත් නැහැ. නඩු තියෙන තාක්කල් විනිශ්චයකාරයා ලොකු ලාභ සත්කාර ලබනවා. ඉතින් මේ නිසා අපි සාමය කියන එක ඇති විඤ්ඤාය නැති විඤ්ඤායි ගෑණී විඤ්ඤායි පැවිදි වෙච්ච එක නැති එකනයි මේ සියලු දෙනාට සාමෙන් ජීවත් වෙන්න පුළුවන්. තාරාතිරම් අවශ්‍ය නැහැ. තාරාතිරම් දෙන්න තමයි අපේ හිත තටමන්නේ. නමුත් මේ ඔක්කොම ගෙවෙන තැනටනේ manussකම කියන්නේ. අපිට මේ තාරාතිරම් තියෙන තාක්කල් manussකම නැහැ කියලා තේරෙන්නේ මේ තාරාතිරම් හොයන තාක්කල් අපි අමනුස්සයි. අපි ළඟ මහා අම්මන ගති පහල වෙනවා. තිරිසන් ගති පහල වෙනවා. ඔය මොන තරම් රජ වුණත් බුදුහාමුදුරුවොත් මිනිස්සෙක් නේ. උන්වහන්සේට අං තිබුණේ නැහැ. මොකක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ අපිට කිසි පැකිලීමක් නැතු කියන උඹලටත් මේක කරන්න පුළුවන් කියලා. අපි කියන අම්මෝ බෑ. අපි ගෙවල් දොරවල් ඉන්නේ අපි දස අකුසල් කරනවා, පස්පව් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ අපි බුදු මෛත්‍රී බුදු ආමර වෙනකන් ඉන්න ඔබ වහන්සේ ඉස්සල බස්ස කියන්න අපි අන්තිම බස්ස ගෙන්නම් කියලා අපි විහිං පල්. අපිට මතක නැහැ මේ ලැබිලා තියෙන manussකම්. ඒක නිසා මේ චේතනා පහල කරනවායි කියලා කියන්නේ ඒක ඊටාම සියුම් తත්වේ තමයි අරමුණක් ඇති කියන්න පුළුවන් නැති කියන්න පුළුවන්. නැත්නම් සංඥා කරන්න පුළුවන් සංඥා කරන්න බැරි. විඳින්න පුළුවන් විඳින්න බැරි තත්වයක් යටතදී මේ චේතනාවට ඉස්සරහට පැනලා නටන්න දෙන්න එපා. නැතුවොත් එයා වාසියක් අරගෙන අපි අමාරු විදාන. නමුත් මෙන්න මෙහෙම දෙයක් ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. ඒක කොහොම මේකට සම්බන්ධ කරයි දන්නේ. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා සංස්කාර අතර සකස් කළ දේවල් අතර අන්තිම සියුම් සකස් කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ස්වභාවික එකක් නෙවෙයි. බුදුහාමුදුර සකස් කරපු එකක්. හැබැයි ඒක නැතුව ඔතෙන්ට යන්න බෑ. හැබැයි ඒකත් විසි කරන්න ඕන. ඒකත් විසි කරන්න වෙනවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තල්කොළයක ලියලා සුරේක ගැට ගහගෙන අතේ බැඳගෙන හිටියොත් නිවන් දකිනවා. එනතම් පපුවේ පච්ච කොටා ගත්තේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා නිවන් පච්ච කොටා ගත්තොත් නිවන් දකි කියලා. ඒකත් සංස්කාරයක්. ඊටාම සියුම් සංස්කාර. නමුත් ඒකත් අතහරින්න නැතුව නිවනට යන්න බෑ. හරියට කියනවා නම් මේ අත්‍යවශ්‍යයෙන් තියාගත්ත මේ අරමුණ 100%ක් ගෙවා දමලා ගෙවා දමු තත්ත්වෙට මනාප වෙන්නත් එපා තියෙන තත්ත්වෙට මනාප තත්ත්වෙට වෙන්නත් එපා නමුත් ගෙවා ගෙවා දමන தත්වෙට යන්නේ නැතුව අපිට මේ සමීකරණය ලියන්න බෑ. ඒ නිසා කියනවා එතෙන්ට යනකම් ගෙවා දමන தත්වෙ කෙලවර කරගෙන ඵලයක්. එතෙන් ගියාට පස්සේ ඒකට පයින් දෙයක් යනපන්. දැන් මේ පල්ලයට අර තියෙන චිත්‍ර දැකලා තියෙනවා. ওই චිත්‍රය ඔක තමයි තියෙන්නේ. කන්ද උඩට යන්න හොඳ ඉනිමකක් බඳගෙන ගිහලා උඩට ගිහලා ඉනිමකට පයින් ගන්න. කැඩිච්ච ඉනිමන් කෑල්ල තාම තියෙනවා කට්ටිය පේන ඒ පේන්නේ නැහැ බලන්නේ නැහැ ඒකට මොකද ඒක දැක්කොත් එහෙම පෙකණි වල කැපෙන් ගියා වගේනේ බොක්කේ ඉන්න ඇති පෙකණි වල කැපිච්චා මොකද වෙන්නේ බබා ගබ්සා වෙනවා අපිට වෙලා තියෙන්නේ ඉනිමඟ ස්ටේන්ලස් ස්ටීල් වලින් දාගන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා එන්න භාවනා කරන ගමන් ඊමේල් එකක් යවා ගන්න තියෙනවනම් සෙල්ෆෝන් එකෙන් කතා කරන්න තියෙනවනම් පත්තරේ බලන්න තියෙනවනම් උඩට ගිහිල්ලා පයින් ගහන්න යන්න ඉස්සලම නිවන් දැක්කවා යන්න ඉස්සලම නිවන් දැක්කා වගේ එක්කෙනෙක් නිවන් දකිනවා දෙවන්න අනාගාම වෙනවා අනික් තුන් දෙනාම එතනම මැරෙන. ඉතින් යන්න ඉස්සලා ඒගොල්ලෝ ඒකට ලෑස්ති. ඉතින් මේක විකිනේ කියලා හිතනද පොලේ දැම්මොත් මෙන්න මේ බඩුවක් තියෙනවා ගන්න එන්න කිව්වොත් එම ගනින්ද කට්ටිය. දැන් කන්දක් තියෙනවා. අප මේ කන්ද උඩට යන්න ස්ටේන්ලස් ස්ටිල් ඉදිමකක් හදනවා. නැත්නම් ලිෆ්ට් එකක් හදනවා කිව්වොත් නම් මම දන්නවා ඔක්කොම සම්මාදන් දෙනවා. කන්දක් තියෙන උඩට යන තියෙන ඉනිමගින් ගිහිල්ලා පයින් ගහනවා. ඒකට කිව්වොත් එහෙම අම්බෝ තෝ වාගේ නාස්තික දිට්ඨියෙක්, තෝ වාගේ විනාශකෙක්, තෝ වාගේ රසනාඳුරණෙක් කියලා අනිවාර්යෙන් බයිනවනේ. බුදුහාමුදුර කොච්චර බැනුම් අහන්නද ඔක. තමයි මේ යන්න පුළුවන් ඉහළම තැන්න ගිහිල්ලා ඒක උදේ පාන්දර හෙලන කෙලපිඩක් වගේ. විෂිකල්ලා දාන්න පුළුවන් නම් ඒකට තමයි උත්තම දානි කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ දාණයට පාවිච්චි කරන වචන ටිකම නිවනට පාවිච්චි කරනවා ඡාගෝ, පටිනිසග්ගෝ, මුත්‍ති, අනාලයෝ. ඉන්දියාප්පන් දාණය දුන්නත් ඒකට කියන්නේ ඡාගෝ ත්‍යාගය. පටිනිසග්ගෝ ආලය තැරීපි. අනාලයෝ ආලේන අර තැහැරපි. මුත්‍ති විදීම. මේ තමන්ගේ චේතනාව අතහැරීමටත් කියනවා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ තමන්ගේ චේතන අතහැරීම කියලා කියන්නේ මම ආයනේ අතහැරීම. ඒක තියෙන මාන්නේ අතහැරෙනවා. තෘෂ්ණාව අතහැරෙනවා ස්වභාව සංසිද්ධියට විවෘත වෙනවා. එතකොට විඥාණයට දෙකට බෙදලා අරක හොඳයි මේක හොඳයි අරක නරකයි මේක නරකයි කියලා මේ කරන උරුට්ටුව නතර වෙන තැනට ගියාට පස්සේ බුදුජානනාංශේ සඳහන් කරලා තිනවා ඒක මාර මාර පමෝහණං කියලා මාරයා මත් වෙනවා. මාරයා දිනන්නේ අපි අතර උරුට්ටුව තියෙනකන් තමයි. අපි අතර පංගු බේරුව, නිල නිකාය ભેදය, ભેද තියෙන තාක්කල් මාරයා දිනනවා. සියල්ලම ශූන්‍යයි, සියල්ලම තුච්ඡයි, සියල්ලම රිතයි අනාත්මයි කියලා ගත්තට පස්සේ තුච්ච රිත්ත අනාත්ම ශූන්‍ය දැන් පරතෝ தත්ත්වේ තේරුම් ගන්නද මම මෙහෙම එකක් කියනනම් ඉතින් ඕගොල්ලෝ බණින්න ඉඩ තියෙනවා මට කරන්න දෙයක් නැහැ මේකෙන් හරි තේරුම් ගන්නවා මම ඒක දවසක් සුබෝධාරාමේ ගියාට පස්සේ ඊට අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ වැඩ හිටියා ඒ ස්වාමීන්වහන්සේ මට කාමරේට යන ගමන් මම ඒකට ගිහියා මහත්යෝ මේ මුළු සංසාරයෙන් බලු බෙට්ටක් වගේ මහත්යෝ මේකේ මුල හොඳයි මැද නරකයි කියන දෙයක් නැහැ නේ පෙත්ත හො පොත්ත හොඳයි මැද හොඳයි කියන්නේ නෑ සමස්තෙම තුච්චන රිත්තන ඔකේ මට මුල් කෑල්ල මට දීපන් කියලා ඉල්ලයිද අපි ඔය පිටපැත්ත සවුත්තුයි ගඳ ගහනවා මැද කෑල්ල දීපන් කියලා ඉල්ලයිද අපි මේ මේ බෙට්ටෙත් මොකක් හරි කෑල්ලක් හොඳයි කියලා හිතලානේ මේ රණ්ඩුව තියෙන්නේ මේක නිකම්ම තන් තුච්ච වූ රිත් වූ ශූන්‍ය වූ අනාත්ම වූ පරතෝදයක් බව දන්නවනම් අපි එක එකාට නියව ගනීද තෝ තෝ තෝ තෝ අර පළ මේක ගන් මේක ගන් කියලා මොනවට කියලා ගන්නේ මේකේ තියෙන තුච්ච වෙච්ච දෙයක්, රිත්ත තිච්ච දෙයක්, අනාත්ම වූ දෙයක්, ශූන්‍ය වූ දෙයක්, අනුන්ගේ දෙයක්. මේ ඉන්නකම් ලැබිච්ච මේ manussාත්ම භාවයවත් වර්තමාන මොහොතේ අපි ඉන්න බැරි මොකද අපට අතීතයේ වෙච්ච දේවල්, අනාගතයේ වෙච්ච දේවල්, ආරය මොකද කරන්නේ? අතන මොකද වෙන්නේ කියලා මේ හොඳ කෑල්ල ගන්න හදන එකනේ. මේ වැඩි කුට්ටිය කඩා ගන්න තියෙන ආසාවනේ තියෙන්නේ. ලැබෙන ඕනම දෙයක් පිළිගන්න මට්ටමට ගියා නම් චේතනා කරන්න ඕනකමක් ඉන්නේ නැහැ. පැමිණිච්ච ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් කියන විශ්වාසය ආවනම් අරුට ඉස්සෙල්ලා මම දූගෙන යන්න ඕන කියන එකක් නැහැ. අර කෑල්ල මට ඕන කියන එකක් නැහැ. පැමිණි දුක් පැණි රහයි. එහෙම නැත්නම් කලකල ලබා උපන් හැටියට බබා හම්බු වෙයි. ඔකේ තටමන්න දෙයක් නැහැ කියලා ඒ බාර ගන්න ගියාට පස්සේ ලැබෙන සාන්තිය සම්පූර්ණම අකමක දමලා තියෙන මේ විඥානයේ කට්ට කයිරාටික්කන් නිසා. ඒෂා භාවනා කරලා කරලා ලැබෙන උතුම්ම ශ්‍රේෂ්ඨම කුසල් ශ්‍රේෂ්ඨම ඥාන, ශ්‍රේෂ්ඨම ධ්‍යාන, ශ්‍රේෂ්ඨ මාර්ගඵල එහෙම අතහැරලා දාන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මායාගෙන්වත් මායයටවත් අල්ලන්න බෑ මේ මනුස්සයා. අපිට මේ භෞතික ලෝකයේ තියෙන මේ ලබාගත් තාන්න මාන වල හැටියට පදක් අම්පිත්තල බොත්තම් කඩුකත්තාන දීලා නම්බුනහම දීමෙන් අන්දන ඇඳිල්ල දිහා බලනකොට කාඩ්බෝඩ් ඔටුන් පළන්දලා රජකම් කරන්න හදනවා වගේ. එතකොට කෝ බුදුහාමුදුරණ දැන මේ සියලුම ඥාන සහිත සියලුම සර්වඥතා ඥාන සහිතකට කවුරුත් ඉන්නවද නිකමට හිතනවාද බුදුහාමුදුරණ නම්බුනාමයක් දෙන්න පුළුවන් එකෙක් මේ జగත්තලේ ඉන්නවයි කියලා. ඒක බුදුහාමුදුරට උඩින් ඉන්න එපා එහෙනම්. මේ සියල්ලම සහිත සියලු සර්වඥතා ඥාන තිබ්බට මොනම නම්බු නාමයක්වත් බුදුරජාණන් දෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරම දාගත්ත නම්බු නාම ටිකක් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තර පුරිස ධම්ම සාර්ථී සත්තා දේවනුසා බුද්ධෝ බගා. මොක කාටවත් හිතන්න බෑ. අපි ජීවත් වෙන්නෙම මේ නම්බුනාන ලාභ සත්කාර සිලෝක සඳහා. ඒ හැම එකකීම වෙන්නේ උරුට්ටුවක්, ගැටුමක්, තාරාතිරමක්. මෙන්න මේ තාරාතිරමට තමයි දේශපාලනය කියලා කියන්නේ. තන්නේ කර දේශපාලනඥා කරන්නේ මේ දෙය අතර ගැටුමක් ඇති කරලා වාසිය ලබන එකයි. ඒක නිසා මේ බුරුම පඬිස්වාංශ කියනවා යම් විදියකට යම් ආකාරයකට මේ මාවොරා එහෙම නැත්නම් මේ හොරමුලේ නායකයා අල්ලගෙන හොරකම් කරපු එවුනුයි අතරමැදි වෙච්ච එවුනුයි මහවොරයි කියලා උසාවියට ගියාට පස්සේ මහවොරා ප්‍රකාශ කරාට මං කවදාකවත් හොරකමක් කරලා නැහැ. මං කවදාකවත් සතෙක් මරලා නැහැ කියලා විනිශ්චය බරපතලම දඬුවම දෙන්නේ ෆස්ට් කල්ප්‍රිට් මහවොරාට. හොරකම් කරන්න ඕනේ ඒක භයානක දේ තමයි හොරකම් කිරීමට උපදෙස් දීපේක. ඔපිනියන් දීපේක. එනිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධවල බරපතලම වැඩිකාර තමයි විඥානේ. අපි මේ භාවනා කරනකොට අපි කතා කරන්නේ විඥානේ කතා කරන එක තමයි. යම් කිසි කෙනෙක් හිතුවනම් මම මේ මේ දේ ලබලා තියෙනවායි කියලා එයා විඥාණයට කාඩ්බෝඩ් උටුනක් පළඳලා රජ කරන්නයි හදාන්නේ. ඔක්කොම මතක තියාගෙන ඉන්න මෙයා කරන හරියක් කරන බොරු. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කීප වචන තමයි භාවනාදී මොන්න තරම් මට්ටමක් හම්බුණා. භාවනා කළ නිවන් දැක්කත් අව탁සිරු කරන්න එක කිසි පැකිලීමක් නැතුව. ඕක බොරුවක් වෙන්න පුළුවන් කියලා කිව්වට කතාවක් වරදින්නේ නැහැ. ඇත්තනම් ඒක ඒක ඔප්පු කරයි. මේ හම්බෙච්ච ගමන් ඕක බදාන උටුන්නක් දාකට දගලන්න යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මාන. භාවනාදී බුදුරජාණන්සේ කියන ඔක නැවත නැවතත් කරලා බලන්න. නැවත නැවතත් අනුපස්සනා කරලා බලන්න. විපස්සනා කරලා බලන්න කොච්චර උරගාල බැලුවත් හඳුන් කොටයක් කොච්චර කොට කොටා බැලුවත් සුවඳ එනවා මිසක් හඳුන් කොටේට හානියක් වෙන්නේ නැහැ. පිටිපොත්තේ හඳුන් මේ තෙල් ගාපු කොටයකට නම් ඇතුළට කොටන්න කොටන්න සුවඳ නැති වෙනවා. මේක එහෙම උකුත් වෙන්නේ නැහැ නිසා තමන් යම් ප්‍රමාණයකට දාන මේ කුසල කර්මයක් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අනුව කරලා තියෙනවා ඒකම නැවත නැවත කරන්න. දැන් යම් ප්‍රමාණයකට සීලයක් සමාදන් වෙලා තියෙනවා හොඟදන් වෙලා තියෙනවනම් ආනිසංස අපට ඕනේ නැවත නැවත කරන්න. යම් ආකාරයක සමාධියක් ඇතිලා තියෙනවනම් ඒක නැවත නැවත කරන්න. විපස්සනා තියෙන එකට තේරෙනවා පළවෙනි දවසේ කරපු දාන දෙවෙනි දවසේ ප්‍රාණට සමාන නෑ. පළවෙනි දවසේ රකින්න සීලය දෙවෙනි සීලයට සමාන නෑ. පළවෙනි දවසේ විඳපු සමාධිය දෙවෙනි දවසට සමාන නෑ. ඒ නිසා මේ සීලය කියලා ස්ථිර එකක් නෑ. දානය කියලා ස්ථිර එකක් නෑ. සමාධිය කියලා ස්ථිර එකක් නෑ. ඒක පෙරලෙන සුළුයි. විපරිණාමයටපත් වෙන සුළුයි. ඇතිව නැති වෙන தත්ත්වයටපත් වෙන සුළුයි. ඒකේ පුද්ගලයාට තිබි නම්බු අවනම්බුවක් නෙවෙයි. අපි මෙතෙක්කල් දාන සීල භාවනා කරේ නිත්‍ය සංඥාවෙන්. විපස්සනා කරාට පස්සේ අනිත්‍ය සංඥාවෙන් බැලුවයි කියලා දීප දානයේ ලකුණු කැපෙන්නේ නැහැ. ඒකට විපස්සනා කුසලයක් එකතු වෙනවා. ඉතින් මේක බුද්ධ ආගමත් එක්ක කරන්න බෑ. ආගම කියලා කියන්නේ මේක ඉගෙන ගන්නවට විරුද්ධ ධර්මයක්. බුද්ධ ධර්මය ඉගෙන ගන්නවට විරුද්ධ භාවයේ තියෙන්නේ බුද්ධ ආගමෙන්. ඒකෙන් ඔබ මේ දාන දුනොත් ඔබ අනිවාර්යයෙන්ම දිවි ලෝකට යනවා කියලා දැම්මම සහතිකයක් දෙනවා අතට. ඒකල පිටි එකක් ලියනවා ගහලා. හරි. ඉතින් ඊට පස්සේ ආයෙකට පුරම් පාරම්භාගෙන ඉන්න ගියාම එතන ඉඳලම අකුසල් රස කරනවා. මොන සීල රැක්කත් මොන සමාධිය රැක්කත් මේවා ස්ථිර සාරව ඔතුණු බලන දේවල් නෙවෙයි ඒමත් ඉඳගෙන ඊට වඩා සීලකට යන්න. ඒමත් ඉඳලා ඊට වඩා සමාධිකට යන්න. ඒමත් ඉඳලා ඊට වඩා ප්‍රඥාවකට යන්න ගියාම දවසක මේ සාසවා පුඤ්ඤ භාග්‍යා උපති වේපක්ඛා කියන මේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨි ඕගය ditthi ආසවය අරියා අනාසවා ලෝකුත්තරාමග්ගවගා කියන පැත්තට පෙරලෙනකොට මම යන්නේ. පාටි දාන්න කවුරක්වත් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒ වේගය ඕපනයික. ධර්මයේ කියන ඕපනයික ගුණයක් එන්න එන්න එන්න ඒ තැනට යනවා. ඒ නිසා අපි ඒකට සාක්ෂිකාරයක් විතරයි. අපි සාක්ෂාත් කරනකොට බුද්ධ විදින්න කෙනෙක් නැහැ එතන. බුද්ධ විදින මිනිස්සයා එන තමයි මමයා එයා ඉන්න තාක්කල් මේක එකක් තමයි තියෙන්නේ. එයා පුළුවන් තරම් තෝරනවා. මේක නැති වේකට එනකොට මම යගේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ආකාර නිමිති නැති වේගන යනකොට දැනෙන්නේ කොහොමද දන්නවද අසහනය අඩුවීමක් වශයෙන් ආතතිය අඩුවීමක් වශයෙන් මම වැඩි වෙන්න වැඩි වෙන්න මාන්නේ වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණා වැඩි වෙන්න වැඩි වෙන්න අසහන ගතිය වැඩි වෙනවා ආතති ගතිය වැඩි. ඕකට මේ සයිකියාට්‍රිස්ලා අරගෙන හරි ඇනස්තීසියා දීලා හරි හරියන්නේ කොයි එක දුන්නත් තව අසහනේ වැඩි කරනවා මිසක් නැත්තම් පසර දාලා වැඩි එකක් දෙනවා මිසක් තමන්න මේ ඇවිල්ලා තියෙන කෙලේශයක් නිසා මේ කෙලේශයේ තණ්හාමාන දිච්චි අපි ඒක දැකලා ඒක නැති කරන්න කටයුතු කෙරුවොත් අපිට කෙලේශේ වැඩි වෙන බවක් තේරෙයි. ඒක ස්වභාවිකයි. නමුත් ඒක හරහා ගිහිලා කරන්න පුළුවන්. ඒක නිසා යම්ම චේතනාවක් කරනවා නම් ඒ තණ්හාමාන දිටි ඇතුව බුදුජානනාංශේ සඳහන් කරලා තියෙනවා මිච්ඡා දිටි කියන භයානකම මිච්ඡා දිටිකස බික්වේ පුරුෂ පුද්ගලස්ස යංච කායකම්මං යතා දිට්ඨං සමත්තං සමාදින්නා මේ මිච්ඡා දෘෂ්ටිය කියන මේ නිත්‍ය සංඥාවෙන් ඉඳගෙන කෙනා යම්ම කායික කෘත්‍යයක් කරනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය සමාදන් වෙලා ඒකේ ගිලිලා යම්ම වචනයක් කතා කරනවා නම් ඒ මිත්‍යා දිට්ඨියෙන් තෙමිලා පෙඟිලා යම්ම මනෝ කර්මයක් කරනවා විත්‍යාදිතේ පෙඟිලා කෙනලා ඒකේ ඒකාන්තේ මේක න හැම චේතනාවක්ම හැම ප්‍රාර්ථනාවක්ම හැම ප්‍රණිතියක්ම හැම සංස්කාරයක්ම අනිත්‍යය අකන්තය දුක්ඛාය අහිතාය සංවත් අනිවාර්යමයට අහිම් පිණිස හිතී දුක පිණිස හිතිනවා කොහොමද කියනනම් තිත්ත ලැබුව ඇටයක් හරි කරවිල ඇටයක් හරි කොහොඹ ඇටයක් හරි හිතෙව්වොත් එයා උරා ගන්නෙම පොලේ තියෙන චිත්ත රසය. දෙන්නෙම චිත්ත ඵලයක්. සා කවදා හෝ සම්මාදිටියක් ඇති වුණා නම් ඒක නයි සම්මාදිටිය සමාදන් වෙලා වචන ක්‍රියාවක් කරනවනම් වචනයක් කතා කරනවනම් හිතවිල්ලක් හිතනවනම් යාට හිත සුව කාන්ත සුඛ එළවනසලු පළගෙන දෙනවා. අපි මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වසංගලා මේ මූණිච්ඡාව කරන්න ගිහිල්ලා එහෙම මේ රූපලාවන්‍යයක් එක කරන්න ගියාට පස්සේ අපි කරන්නේ තවදුරටත් සම්මාදිට්ඨි වෙනුවට මිච්ඡාදිට්ඨිය පෝරදානි. ඉතින් හිතන්න එපා අබුද්ධෝත්පාද කාලෙක අපිට තටමලා භාවනා කරන්න පුළුවන් දෙයක් කියලා. බුද්ධෝත්පාද කාලෙක හරි කමන්න අපි භාවනා කරනකොට ඔය සා ගැඹුරක් ඒ කියන්නේ මේ තාවිසර මහා හොර කණ්ඩායම. ඒකේ මුල් එක ඔය වටේ ඉන්න පුංචි පුංචි හෙන්චයියෝ ටික අල්ලලා අල්ලන්න පුළුවන් කියලා. අල්ලන්න නැතුවත් බෑ. අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඒක දිගටම යා මම නිවැරදි කාර්යයා කියන එක දිගටම කියනවා. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා උසාවියේදී යම් වෙලාවක වැරදිකාරයෙක් සභාව ඉස්සරපිට නිවැරදිකාරයා කියලා. ඒක ඔප්පු කරලා පෙන්නන්න නැතුව ඔබ නිවැරදිකාරයා නෙවෙයි කියන එක නඩුකාරයා කිව්වොත් ඔබ බොරුව කරන්නේ මම මගේ බලතල යොදලා ඔබ වැරදි කාර්යයක් කරනවා කියලා කිව්වොත් ඌ අනිවාර්යයෙන්ම ඇපීල් උසාවියට යනවා. ඌ ඇපීල් කරනවා. දැන් හොඳම වැඩේ තමයි උසාවියේදීම එයාටම ඔප්පු කරන්න ඕනේ. මේ මේ මේ සාක්කිය අනුව ඔබ වැරදි කාර්යයක් කියලා එයා ප්‍රකාශයක් කරොත් උසාවියේදී. අනේ කරුකටයුතු අනේ උගත් විනිශ්චකාරතුමනි මම මෙතෙක් වේලා කරපු වැරදි වලටත් මගේ පව්වටත් මට සමා වෙන්න මමයි වැරදිකාරයා කියලා කිව්වොත් ආයෙ යන්න බෑ පිල්ලුසාවියට. ඒ නිසා ඥම් ඥානයක් පහළ වුණා නම් සමාධියක් ආවන ඒකම ඒක කියනකම් Taman සාක්ෂි දෙන්න යන්න එපා. Taman ඒකට යෝජනා ඉස්තර කරන්න යන්නේ. ඒක නෑ නෑ නෑ නෑ බෝ කියන හරියක් බොරු කියන්න ඔබට ඔන්න බොප්පු කරපන්. අපි පැනලා දෙන්න ගියොත් එහෙම වැරදිකාරය හරි නිවැරදිකාරය කියලා එයා අපිල් කෝට් එකට යනවා. ඇපිල් කෝට් යන්න නැති වෙන්නේ එතනම නඩුව හමාර කරන්න ඇති වෙච්ච දේ නැවත නැති වෙනවා. සාක්ෂි ඉවර වෙනකම් අහන්න. ආපු දවසේ නෝන මිනිහා දන ගහලා කියනවා උගත් විනිශ්චයකාරතුමනි මට දෙන්න දෙන අඩුම දඬුවම දෙන්න මම වැරදිකාරයා කියලා. ඉල්ලනවා අනිවාර්යයෙන්ම ඉල්ලනවා. අන්න එතෙන්ට එනකන් නිකන් බොරු සෝබන කරන්න යන්න එපා. මේ මනස දෙන ලනු කණ්ඩ යන්න එපා. මේක නැවත නැතු උරගා බැලුවයි කියලා තමන්ගේ ඥාන වලට අව탁සිරුවක් වෙන්නේ නැහැ. සමාධියට අව탁සිරුවක් වෙන්නේ නැහැ. සතියට අවතාරයක් නැහැ. ඇත්තටම වෙන්නේ ඒක තව තව සහතික වෙන එකයි. මෙන්න මේ ශක්තිය අපි තියාගෙන මේ දෘෂ්ටිය තියාගෙන මේ කල්පනා ධාන භාවනා කරනවා නම් අපිට මේ සඳහා අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ක්‍රම විදි අනන්තවත් අපි ගාව තියෙනවා. ඒ ශාන්නේ දෘෂ්ටි කෝණය හදාගත්තම ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. අනිවාර්යයෙන්ම යට යනු සම්මා සංකප්ප හැදෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනවා. එතකොට ව්‍යායාමයේ සතිය සමාධිය එනවා. ඒ නිසා ඒක කවුරුත් ගැන විශ්වාස කරන්න එපා. අපි ළඟ තියෙන උපකරණ ටික ඇති. මේක නැවත නැවත ගන්න. නැවත නැවත පිය උලන්. උලනකොට උනකොට මේක තීක්‍ර වෙනවා මිසක් මට දැනුවමදි කියලා හිතන්න එපා. මට මේ කාගරේ ආශිර්වාදයක් ඕනයි කියලා හිතන්න එපා. මට මේක බුද්ධ මෛත්‍රී බුද්ධ සාසනයට ලේසියෙන් හම්බ වෙයි කියලා හිතන්න එපා. මේ ධාන කට්ටියත් එක්ක අහුවෙච්චම රැල්ලට අහුවෙලා මාත් ගහගෙන යයි කියලා හිතන්න එපා. ඒ බොරු පොයි මේකේ නෑ. ඔය තියෙන එකම නැවත නැවත කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා. ධර්ම දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා